අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම දේශනාව සඳහා නැත්නම් තුන්වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ලැබෙනදී සීම දෙනායි සඳහා tempත් වෙනවා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුන තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විභූත රූප සංවිස්ස සබ්බකාය පහයිනෝ අපයි අජත්තාංච බහිද්ධාච නත්ති කිංචි පසංසතෝ ඥානං සක්කාං උච්චාමි කතං මේකං භවිෂ්‍යති තී කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දේශනා මාලාවේ දෙවෙනි දවස් වාදයේනොත් මේ ධාතාවම ඉදිරියෙන් තියාගත්තේ ඒකදී අපි මේ පෝසාල මහණෝකියා නැත්නම් මේ පෝසාල කියන තරුණයා සර්වචත්තන්සේගෙන් නගන ප්‍රශ්නය මේ ගාථාවෙන් ඉදිරිපත් කළා. ඉතින් ඒකට ඒ පුද්ගලයා පාවිච්චි කරන වචන දැන් අවුරුදු 2000ක් පරම වෙච්ච අපේ සාසනයේ අපට පවා බොහෝම ප්‍රවේශමේ කයලපිල්ලක් පිල්ලක් පාපිල්ලක් අයින් කරන්නේ නැතුව තේරුම් ගන්න වටිනවා. ඒකවල තමයි අපිට පුළුවන් වෙන්නේ දැනගන්න මේ මානවකයා විසින් මේ තරුණයා විසින් ගන්න ප්‍රශ්නය. අපි මේ අද කරන භාවනාවට සම්බන්ධද නැත්නම් අපිට මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් ආදර්ශය කියලා. ඇත්තම ආදර්ශය කියන්නේ බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ. නමුත් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට උත්තරේ සහ ප්‍රශ්නය උපමා උපමේ කල්ප ගන්න බැරි නිසා අපි බැලුවේ මේ නගරන ප්‍රශ්නය තම ප්‍රවේශමෙන් තේරුම් ගන්න. ඒ කාටාවේ පළවෙනි පදේ තියෙන්නේ විභූත රූප සංජීෂය කියලා. ඒ රූප සංඥාව දුරවම් කර. නැත්නම් රූප සංඥාව සංඥාවේ සංයත නොවිනා වූ තත්ත්වයක් ගැන සඳහන් කරනවා. ඉතින් අපි ඒක ඊයේ ඒ මහා තුලසුන්දිත සූත්‍රයේ මනත්තාන පොට්ටපාරමගේ සූත්‍රය අරගෙන සබොච්චන් වහන්සේක ලුණු පිටික පොතු කල්පන්න වගේ පිටින්ම තියෙන කාම ගුණ ගැන සඳහන් කරලා නැත්නම් වස්තු කාමය ගැන සඳහන් කරලා යම් කිසි කෙනෙකුට ඒ කාම ගුණයන් වෙන වෙලා වස්තු කාමයෙන් වෙන වෙලා විනිශ්චය කරලා මේ ලෝකෙට විතරක් නෙවෙයි පරලෝකෙට ආධ්‍යාත්මිකටත් ආගමකටත් අවශ්‍ය පූර්ණත්වය ලබා ගැනීම සඳහා ගියොත් ඒ කෙනාට විතරක් වස්තුතාම අයින් කරලා දේශපාලන වැඩකට තේරුම් ගන්න පුළුවන්. ඒ ක්ලේශකාම වලටම සර්වඥාන්සේ කාම සංඥා කියන නම දීලා කියනවා. ජීජේ කියලා ජීජේ ගත කරන තාක්කල් අපේ හිත කොච්චර ක්ලේශකාමයේ බැඳලා ඉන්නවද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය ගොරෝසුයි වස්තුතාව. එහෙම නැත්නම් කාම වස්තු එහෙම නැත්නම් ජීවිත ප්‍රේම ඉතින් ඒක අපි අත්හැරියට පස්සේ ඒ අභිෂ්ඨමලයක් වේකනා හිත මෙහෙවොත් යම් හේකින් සීලක පිටලා සමාධියට යාර දෙන කොච්චර දුෂ්කරද කියලා අත්හැරිය දෙයක් තමයි නමුත් අත්හැරියට හිත වශයෙන් අපි ගොඩක් බැඳිලා තියෙනවා අන්නේ වගේ ද්‍රව්‍ය වලින් තොරව ආමිතෙන් තොරව නමුත් හිතේ තියෙන මේ කෙලස් 18ක් තියෙනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. ඒක අපට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ පංච නීවරණ ධර්ම ටික කියලා. ඉතින් ඒව බලපාන්නේ මේ රූප වශයෙන් නෙවෙයි, අතර වදින දේවල් නෙවෙයි. නමුත් හිතේ තියෙන හොල් බන්ට් එකක්. නමුත් ඒක කොච්චර දුෂ්කරද, ජීවන් කරන්නද, හරහ බලන්නද ඇත්තම කියනවා නම් පක්‍රමයක් නැත්තම් කරගන්න බෑ. හැබැයි කාම වස්තු එහෙම නැත්නම් මේ දේහික වස්තු අපිට تعلقුල් අයින් කරන්න පුළුවන්. කායික වශයෙන් දුරක් වෙන්න පුළුවන්. නමුත් මේ හිතේ බලපාන කාම ඡන්දය ආදී මේ කාම සංඥා අපි කොයි කිව්ති කුදීයක් මේ ජීවිතේ මැරලා ඊගා ජීවිතේ විදිහට ඒක යනවා පිටිපස්සේ. ඉතින් අර කාම වස්තු අයින් කරපේ කරන විතරයි ඒක පිළිබඳව අවබෝධයක් අත්දෙන්න මුත්තේ අවබෝධය ඉන්නේ අලි ආදුවට. මෙච්චර අයින් කරාට මට තාම ගැලවුමක් නැහැ. මම දැන් ඉන්නේ දිගුණත් වැඩි අමාරුවක් කරක එකයි භාවනා කරන්න බැලිච්ච කරා තේරෙන්නේ ඉවල් වල ඉන්නකොට තරම්වත් ඉති ක්ලාස් කරගන්න බැරි තත්ත්වයක් එනවා. ඉතින් ඒ සඳහා කරවතනාදී ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා යම් රූප ආරම්භණයක් නැත්නම් කර්මස්ථානයක් ඉදිරියෙන් යන්නේ රූප කර්මස්ථානේ වැඩි වැඩි ඇතුළු කිරීම හරහා මේ කාම සංඥාවන් දෙකක වැඩෙන ගතිය අඩු කිරීමේ ප්‍රයත්නයක් තමයි මේ සමත භාවනා ක්‍රමය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා සර්වඥාන්සේ තමන්ගේම කය මේ හතරමන ධාතුන්ගෙන් හැදිච්ච මේ කය ඒ කයේ මොකක් හරි අංශයක් නැත්නම් මුළු කය මේඩියාවක් වශයෙන් එහි හිත බොහෝ ලාම්පට තබා ගැනීමෙන් අර කාමයේ සහ කාම සංඥාවන්ගෙන් අයින් කරගන්න පුළුවන් බව සමහරවිට අත්දකිනවා චිත්තක්ෂණ වශයෙන් හිත Taman ඉන්නේ ඉරියව්වේ පවැත්වීමේ. ඒ නැත්නම් ඉරියව්වේ ඇතුළත තීව්‍ර වෙන ආශ්වාස ප්‍රශ්වාස. නැත්නම් වායු ධාතුවේ වායු කොට ධාතුවේ ක්‍රියාකාරක. ඒක තමයි බිම්බි නැතිලින් වශයෙන් උත්සාහ කරනවා. ඉතින් ඒක හිත තියෙනවා කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම කාමේශා කපදඤ්ඤාව චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ බහුර වශයෙන් දුරුවන් කරලා තියෙනවා. දුරුවන් කරන්න පුළුවන් බව සහතික කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඒ කෙනාට ඒ කාම සංඥාවන්ගේ ආදීනව දන්න කෙනාට සර්වචනාංශ දැන් මේ උරලා බලපු දේ වැඩි කර ගැනීම සඳහා බහුලීකත කිරීම සඳහා දන්න ඔක්කොම උපක්‍රමය දන්නේ යකි. හැකිතාක් වෙලාව ඉන්නේ ඉරියව්වේ හෝ ආශ්‍රව ප්‍රසාදයේ හෝ පිළිමේ කිරීමේ හෝ එන්නත්නම් වම දක්න වශයෙන් හෝ පැවැත්වීමේ කාමීසා කාම සංඥා පිටුදකින්නේ. එතකොට ඒ කාමයේ පිටු දක්නකොට තමයි අරමුණු කළා වූ නිමිත්තට ගත්තා වූ අරමුණ වඩ වඩා ඇසුරට ලක් වෙනවා. සමීප සම්බන්ධයකටපත් වෙනවා. පත් වෙන වෙලාවේදී සර්වඥාන්තේ සඳහන් කළ තියෙන කාමයේ කාමතඤ්ඤා පිටුතකින අදහසෙන් තමයි ඉදිරිපත් කරගන්නාද රූප කර්මස්ථානයේ විස්තර ව්‍යංජන උගාක්ලම් මෙලබන්නේ. අංග ප්‍රත්‍යංග ව්‍යංජනාම ව්‍යංජන අලගිය මුලගිය තේරම බලනකොට හිත ඒ ඉරියව්වෙහි ආනාපානෙහි කර්ත කර්මස්ථානේ ව්‍යාපෘත වෙන්න වෙන්න වෙන්න ඒ ධර්මතම කාමේ සහ කාම සංඥා දුරු වෙන හැබැයි තාවකාලිකව. ඒක හරියට රබර් කූලයක් අරගෙන වතුරේ අතිවිලි කළ වතුරයට හංගවගෙන තියනවා. අතිය අල්ලගෙන ඉන්න තාක්කල් වතුර බෝලයක් අපේ ගෝලිය යටදී. අතහැරපු ගමන් පයි. නොත් ආයශය යට කරන්න පුළුවන්. මේ වගේ ඉරියව්ව හිත පවත්තන සාකල් කාමී සහ කාම සංඥාව නැහැ. නමුත් මේ හිත රබර් ගෝලි ගිලිනවා වගේ පාට බුක් කරලා ආයෙම දිනව කාමී සහ කාම සංඥාව. ඉතින් ඒ නිසා ලකෝ බලාපොරොත්තු සුදු වීම පශ්චාත්තාව ගොඩක් ලැබෙනවා. ඒවට කියනවා මේ නිකම්ම සිද්දෝමනසී කියලා ඉතින් එක්මුණාට පස්සේ ඒකේ ඉන්ද්‍රජි නොතිබිච්ච જાති දුම්නසක් වෙනවා මේ අවශ්‍ය අරමුණ බුල කර්මස්ථානය රූප කර්මස්ථානය ළඟලඟ ඇසුරු කරගන්න බැරි වීම. ඉතින් ඒ සඳහා ඇසුරු කිරීම වැඩි කිරීමට උපක්‍රම වල තමයි මේ කමඨහන් දෙනවා, කමඨහන් සුද්ධ කරනවා, භාවනා කරනවා, සමත භාවනා කරනවා. ඒ ඔක්කොම තියෙන්නේ අර ඉතී පටලවිලා තියෙන කාමීසා කාම සංඥා දුරුවන් කිරීමට අපි කොච්චරක් මේ රූප කර්මස්ථානයේ බලපදිංචි කරනවද කියන එකයි. ඒක පදිංචි වෙන්න වෙන්න රූපය පදිංචි වෙන්න වෙන්න කාමේසා කාමසඤ්ඤා දුරු වෙන අතර ඉදිරියෙන් තියාගත්ත මේ කාමේසා කාමසඤ්ඤාව ප්‍රතිස්ථාපනය කරනවා ඉදිරියෙන් තියාගත්ත රූපයේ පිළිබඳව සමීප සම්බන්ධකමක් ඇති වෙනවා. ඒ සම්බන්ධය වැඩි කර ගැනීමට යෝගාවචරය ප්‍රයත්න කරනවා. කරනකොට කරනකොට ඒ රූපයේ සමීප සම්බන්ධය ළඟ ළඟ ඇස්බල්ද තියාගෙන ඉන්නකොට ඒ රූපයාගේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඈත ඉඳලා බලලා වටපිට බලලා බලනකොට වගේ නෙවෙයි ඒක දේශම එක යායක එක දිගටම බලනකොට මේකෙකල් සංසාරේ නොතිබිච්ච විදිහට අර රූපයාගේ විපරිණාම පටන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේකට හේතුව අපි මීට ඉස්සර සංසාරේ එක වස්තුවක් දිහා දිගට බලලා පුරුදු කරලා නැහැ. කාමච්ඡන්දේ කියන්නේ වස්තුව එක එකකට මාරු කරන එක. කාම ගුණ කියන්නේ අරමුණු මාරු කරන එක. ඒ එකම අරමුණ කිහිපයක් කියන තමයි මේකට සර්වචනාංශය දීලා කියන පිළියම. ඒකට ලැබෙන ලාභය තමයි එක දිගට බලන අරමුණේ කාලානුරූප වෙනස. අන්නේ වෙනස අදාහ ගන්න බැරි තරම් වෙනස් වෙන සුළු. ඉතින් මේ යෝගාවචරය නිච්ච සංඥාවෙන් බැලුවොත් මේ අරමුණ කියන එක සුඛ, සෝභ, නිට්ටය ආත්ම වශයෙන් බැලුවොත් එයාට මේ රූපේ වෙනස් වීම භාවනාට අරියාවක් විදිහට වැරදීමක් විදිහට සත්‍ය කැඩීමක් විදිහට පේනවා. නමුත් එයා අසුවිදු ඥාන ඇති කෙනෙක් නම් බණ තේරුම් කරගත්ත කෙනෙක් නම් කමඨාන සුද්ධ කරගත්ත කෙනෙක් නම් එයා දන්න මේ කාමේ සහ කාම සංඥා අතුරු කිරීමට ඉදිරිපත් කරගත්ත රූපය ගල්ගිරියක් වාගේ නිත්‍ය සුඛ සුභ ඒක ඝණයක් නෙවෙයි. ඒක දිහා හුදුවට සමීප උත්සන්න වාසන්න බලනකොට ඒක විපරිණාමයටපත් වෙනවා. අන්නේ විපරිණාමයටපත් වීමට සාදර වෙන්න පුළුවන් නම් පිළිගන්න පුළුවන් නම් ඒ යෝගාවචරගේ ඉතිමේ අනිත්‍ය සංඥාව පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒ සාමාන්‍ය යෝගාවචරණික ඇත්තෙම නෑ. ඒ යෝගාවචරය කියන අරමුණ විශ්ලේෂ කරන චෝතන. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි එහෙම වුනේ නැත්තේ කියලා. ඉතින් හේතුව මේ අනිත්‍ය සංඥාව ගැන හැඟීමක් සුළු ඥාන නැතිකම. මොකද අපි මේ සාමාන්‍ය ජීවිතේ පුරාවට කරන්නේ මේ ඉච්ඡ සංඥා වඩා ගන්න මේ ඔක්කොම මේ දුවනරෝන අන්තරෝන හරක බාන රත්තරන් විමුතුරක් කරන්නේ. ඉතින් ඔය වෙනස් වෙන බව තේරුම් ගන්නකොට ඒ රත්තර බේකන බාහතු සුන්දිවා පශ්චාත්තාපයක් එනවා. ඒකේ හේවණල්ල තමයි මේ බලාගෙන ඉන්න අරමුණ වෙනස් වීම බව යෝගාවචරය අභියෝගයක් කරන මේ චෝදනාවක් ඉච්ඡා බංගට බාරපත් වෙනවා. මොසලකනාදී විලාට පෙන්නවා මොසලපසති ගත්තොත් මේ දීර්ඝෝති විචාසපසති කෙටි වෙන්න පුළුවන් ඒක සතිපට්ඨාන රූපයෙන් නැත්නම් ආනපන සති සූත්‍රේ කියවනතු දාන්න ඉතින් වෙනස් වෙනවයි කියලා කියන්නේ තීරුම් ගත යුතු පැත්තකට වලසින් බාන වෙනස් කරන්න උත්සාහ කරන්න එපා ඒක වෙනස් වෙනකොට ඒකත් එක්ක අධිආධ වෙන්න එපා ඒක වෙනස් වෙන බව දැකගෙන මේ වෙනස්කම තීදි සතිය පවත් ගන්න බැරිද කියන එක තමයි යෝගාවචරයේ තියෙන කෙලකාරකම. අර වුණ වෙනස් වුණාට දිගේ කෙටි වුණාට කෙටි එක දිග වුණාට සත්‍ය කැඩපයි කියලා ගණන් ගන්න එපා. ඒ වෙනස්කම තියෙද්දි වෙනස් වෙද්දි දිගටම සත්‍ය පවත් ගන්න කියොත් ඒ යෝගාවචරය යම් වෙලාවකට ඒ අරමුණ දකින්නවා දැන් මේ අරමුණ තියෙනවද නැද්ද කියන එක සැක කරන මට්ටම. එතන අරමුණ රූපය රූප නිකන් සංඥාවක් විතරයි. හිවණැල්ලක් විතරයි දැන් තියෙන්නේ. හොඳට බලන්න ඉතපේක. හිවණැල්ලක් විතරයි දැන් තියෙන්නේ. ඡායාවක් විතරයි දැන් තියෙන්නේ. පිළිවිවක් විතරයි තියෙන්නේ කියන කාරණාපත් වෙනවා. ඒපත් වෙනකොට දුර අනිත්‍ය සංඥාව ගන්න කෙනෙක් නම් හොඳට තාපාරු කරේ කමට අසුතුකෙන කෙනෙක් නම් එයා දැනගන්න දැන් භාවනාව ඉදිරියට යනවා උදාහරණයක් වශයෙන් කාමයේ ගිවන් කළා අනුසඤ්ඤාට ආවා ඊට පස්සේ රූපයට ආවා දැන් රූපේ ගිවන් කළා රූප සංඥාවට ආවා දැන් මේ පියවර හතරකින් භාවනාවේ වර්ධනයක් වෙලා තියෙන්නේ කියලා ඒ අර අරමුණ සිව් වෙන්න වෙන්න ඒක සමාදන් වීමක් වෙනවා දක්ෂ යෝගාවචරය සුවිදු ඥානති යෝගාවචරය සංසාරයෙන් ගැලවෙන්න ඕන යෝගාවචරය සංසාරේ දුක් ගන්න යෝගාවචරය සතුටුමත් කියලා ප්‍රමාද කියලා ඒ සංඥාවකටපත් වෙන්නපත් වෙන්න හිත ධෛර්යමත් කරනවා ඒකෙදි ලොකු ඖෂධ වෙනසක් ඇති වෙන යෝගාවචරයක් වෙන්න ඕනේ හුඟ දෙනකොට ඒක කරන්න අමාරුයි මේ අරමුණේ පොඩි වෙනසක් ඇති වෙච්ච ගමන් චෝදනා කරනවා හිතනක් කරගන්නවා අරමුණු මාර්ග කරනවා මූර්ම කරනවා භාවනා මධ්‍යස්ථාන මාර්ග කරනවා අය මේක කැක්කොන කොට මාරු කරනවා වගේ මොකද භවනා ලෝකේ දිහා බලනකොට මේක හොඳ නෑ මේක හොඳයි මේක නෑ මේක හොඳයි කිය කියා নানা ප්‍රකාර ගුරුකුල වාද තියෙනවා. ඉතින් ඒතර ආධුනික යෝගාවචරය කවුරු කියන දේ අහන්නද? අරය එකක් කියනවා මෙයා එකක් කියනවා. ඉතින් ඒක නිසා මේ බලාගෙන ඉන්න කර්මස්ථානයේ රූප කර්මස්ථානයේ විපරිණාමය දැකීමයි භාවනාවේ දියුණුව කියන එක යෝගාවචරයට පටලයි. යෝගාවචරයේ මේ කර්මස්ථානීය නීත්‍ය ඝන ඒක ඝන මට බුද්ධිය දින කරගත්ත එකක් කරගන්න උත්සාහ කරනවා. ඒකට ඒ භාවනා ක්‍රම අතර තියෙන වෙනස වගේම සමත භාවනාවේ සහ විපස්සනා භාවනාවේ වෙනසත් උත්තරයි. සමත භාවනාවේදී තමයි ඉතිපත් කරගත් අරමුණ එන්ටි එන්ටි එන්ටි ගන්න බහල කරගන්න උත්සාහ කරනවා. විපස්සනාවේදී බලනකොට අරමුණ දිවි දිවි දිවි යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ යෝගාචරය වැරදි අදහසක හිටියොත් එන්නේ එන්නේ මට අරමුණ ලොකු වෙන්න ඕන ප්‍රකට වෙන්න ඕන ප්‍රබල වෙන්න ඕන ලඟ වෙන්න ඕන බලවත් වෙන්න ඕන කියන හැඟීම් බැලුවොත් තුනී වෙනකට දකින්නකොට ඉච්ඡා කරකට ඉවත් වෙන විතරක් ගැනීම කරනවා ඒ වගේම මේක තුනී වී යුතු කියලා අපේක්ෂා කරලා ඒක තුනී කරන්න උත්සාහ කරුවොත් ඒ භවණ කරගන්නවා මේක මේ තුනී වෙන වෙලාවේදී අනුග්‍රහ කිරීමට රූපේ රූප සංඥාවක් පාඩපත් වෙනවා කියන කීන ඒ රූප සංඥාව පාඩපත් වෙනකොට මේ කියන ගුරුකුල වාද වැඩිකම සමත විගතන අතර තියෙන වෙනස්කම් වලට අමතරව මේ මට දැන් ඇත්තටම වෙන්නේ හොල්මනක්ද හිතලුවක්ද ප්‍රත්‍යක්ෂ කළහක්ද කියන එක නැතිලා ඒකයි රූපේ සහ රූප සංඥා අතර වෙන්නේ රූපේ ප්‍රත්‍යක්ෂ කළා රූපේ අතගාලා බලලා මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා දකින්න පුළුවන්. දැන් සං රූප සංඥාවක් වඩපත් වුණාම ආස්වාද ප්‍රසවාස දෙක සමෝපේ. දෙකම නිකන් ගොජියක් වාගේ නලියනවා වගේ මුලක් මැදක් හොයා ගන්න බැරුව ඒ පැත්තට ප්‍රතිපල පස්සේ ඒ යෝගාවචරයට දැන් මේ කන බාලව ඒක ගන්නම හොඳට දෙක අතර වෙනස රකින්න හිටපු එක නැතිලා සියල්ලම හැඳි ගියවිලා ගිහිල්ලා උජීවයටපත් වෙනකොට ඒක ප්‍රකාශ කරගන්න බැරි තත්ත්වයක් එනවා. ඒ වගේම අර විචිතුරුකම නැතිවීම නිසා දෙක හරියට වෙන් කළා අඳුරගන්න බැරි ඔක්කොම ඇනිලා ඇඳිගෑවිලා යෑම නිසා ඒක පිළිබඳව ඒකාකාරීකමක් නිරලකමකුත් එනවා. ඉතින් ඒ නිසා මේ රූප සංඤී සංඥා රූපයේ උතු සංඥාවට පත්වන තැනට එනකොට ඒ යෝගාවචරයේ යෝග ජීවිතේ වැඩ ගොඩක් ඉවරයි. නමුත් ඒ යෝගාවචරයේ දන්නේ නැත්නම් ඒක පුරා සංකල්පය කරගන්න. ගොඩාක් කුල් පාස් ඇති කරගන්නවා. සාමාන්‍ය කියන්න පුළුවන් මේ අවුල් පාස් ඇති නොකරගෙන කාටවත්ම යන්න බෑ. අනිවාර්යයෙන්ම පටලවෙනවා. මොකද අපිට සාමාන්‍ය ලෝකේ දැනුම මෙතෙන්දී උගස්සනවා. නමුත් මේක නැවත නැවත කරන ගමන් නැවත නැවත කමටහන් සුද්ධ කරනවා නැවත නැවත බණහන ගමන් අත්ත නැහැ මේකම කෙරුවොත් දවසක ඒ යෝගාවචරයට මේ අරමුණක් දිහා එක දිගට බලාගෙන ඉන්නකොට ඒ අරමුණේ විපරිණාමය දැක ගන්න පුළුවන් වෙනවා කියන එක හුදු භෞතික නියම භෞතික විද්‍යාත්මක න්‍යායක් ඒක මේ මේ මේ ගුප්ත දෙයක්වත් ගුප්ත දෙයක්වත් නෙවෙයි අපිට යමක ඒ වෙනස් වීම දැක ගන්න බැරි අපි දෙයක් බලලා නැවතත් ඒක දිහා නොබලන නිසා. ඒකට බලලා තැතකට බලනකොට අපිට පේන්නේ ඉච්චිදව ගන්නවා ඒක කන සංඥාවල තියෙනවා. නමුත් එකක් දිහා දිගට බලනකොට තමයි අපිට ඒකේ විපරිණාමය දැක ගන්න පුළුවන්. ඉතින් අපේ හිත අපේ ඉන්ද්‍රයන් හැදිලම තියෙන අරමුණේ කරමුණ පරිදි. ඒ නිසාම අරමුණක විපරිණාමය දැකීම අවමංගල්‍යයක් විදිහට ඕනියමක් විදියට අභාග්‍ය සම්පන්න දෙයක් විදියට අරියාලුවක් විදියට අපේ ඉතින් ඒ නිසා අපි කැමති නෑ සාමාන්‍ය ආචාර ධර්ම පැත්තෙන් බලනකොට මේ අපි ගත්ත හොඳ දෙයක් ඒක කැටල පිළිදෙනවා දකින්න අපි කැමති නෑ ඒක දුර්වර්ග වෙලා යනවා අපි කැමති නෑ ඒක හිතන්නේ අපි පෞද්ගලිකත්වයේ හානියක් කියලා. මොකද කියන්නේ නම් නිතරම ස්වභාවයෙන් නිතරම එනිසා මේ රූප සංඤී tattve භාවනාව යම් කෙනෙක් කරලා මේ භාවනාවේ නැත්නම් ප්‍රතිපදාවේ ඉදිරි ගමනක් දැන් රූප සංඥා බවටපත් වෙනකොට රාගය වෙනුවට විරාගය පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි නිදිමතකම කර්මයක මේ ඒකාකාරීකම කියන්නේ. අර එක සැරේ බලලා බලනකොට ඒකේට ඇති ලොකු ආශාවක් නමුත් ඒක බලනකොට ඒක ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙනකොට එක සැරේ බලකොට තියෙන රාගයෙන් මුතු විරාගය පාර වෙනවට ගන්නවා. ඒ වගේම නිරෝධය එන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරයට වෙන්නේ භාවනාට කම්මැලිකම. මේක දැනට ඉන්න බැරි කම. විස්තර කරගන්න බැරි ගතිය. ආදි වශයෙන් මේ රූප සංඥා මට්ටමට එනකොට අපේ හිතේ තියෙන සියලුම කර්ම ශක්තිය සියලුම ප්‍රතික්‍රියා ඉවර වෙනකම් අපි අරමුණත් එක්ක හැපි හැපි මේක පිළිගන්නේ නැතුව ඒකත් එක්ක රණ්ඩු කර කර ඒකත් එක්ක ගැටි ගැටි ඉක්වර කාලයක් ගන්නවා ඉතින් යම් වෙලාවක් කවුරුහට මේ කාර්යයට බලකදී හරි කමතාන් සුද්ධ කිලිමකදී වටහා ගත්තොත් මේ රූපය රූප සංඥාවටපත් වීම ප්‍රතිපදාවේ දිනුනට කෙලෙස් අඩු වීමක් මේකට හේම අනුග්‍රහ කරන්න ඕන කියලා ඉතින් අපි කියන්න බලන්න ඇයින භෞතිකද සහ ප්‍රායෝගික ඥාන සම්පතකෙන්නේ මේ රූප සංඥාව ආවට ඒක හිත කරදරයක් කරගන්නේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. නමුත් මේකේ තියෙන ගැඹුර මේ දෙවෙනි පදයෙන් තේරෙනවා සබ්බකාය පහයින්. මේ රූපයාගේ මේ වෙනස නැත්නම් මේ රූ ඒක ඝන ඝන බහල මේ රූපය රූප සංඥාවක් වඩ පත්‍රිනික දරන්න පුළුවන් නම් ඒක අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයගේ මේ රූප ස්කන්ධය විතරක් නෙවෙයි විරත් වෙන්නේ වේදනා ස්කන්ධයගේ සංඥා ස්කන්ධයගේ සංස්කාර ස්කන්ධයගේ විඥාන ස්කන්ධයගේ කියන අනිත් පංචස්කන්ධයෙන් වෙනසක් ඇති නොවි මේ රූපයගේ වෙනස යට අදහ ගන්නත් බෑ හිතා ගන්නත් බෑ ඉතින් ඒක නිසා මේ අපි වැඩේට බහින්නේ මේ ලොකු සිද්ධිය රූපේ හරහා දකගන්න ගියාට ඒ රූපේ හරහා දකගන්න යන ගමනේදී වේදනාවෙත් තේරෙන තලසුනා බවකටපත් වෙනවා. සංඥාවෙත් හේන තලසුනා බවකටපත් වෙනවා. සංස්කාර වල විඥානෙත්. ඒ නිසා මේ කවදාකවත් එක රැයි සිද්ධ වෙන්නේ නැහැ. මේක එක බණකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කමඨාන් සුද්ධ කිරීමකින් වෙන්නේ නැහැ. මොකද මේකේ පැතිකඩ පහක් තියෙනවා. මේ රූපය දිහා බලනකොට රූපේ වෙනස් වීම දකිනකොට ඒ රූපයෙන් ඇතිවෙන වින්දනයක් තිබුණා නම් ඒ වින්දනයත් රූපේ පරිණාමයට පත් වෙනකොට වින්දනයගේ පරිණාමයක් ඇති වෙනවා. මේ රූපය හඳුනා ගන්න මියම් කලකුණක් නිමිත්තක් උද්දේශයක් ලිංගයක් තිබ්බනම් ඒ රූපේ වෙනස් වීගෙන යනකොට ඒක හඳුනා ගන්න තිබ්බ කලකුණු සියල්ලම මොකද්ද විපරිණාමයටපත් වෙනවා. එතකොට එක සැටි එදකලා රූපෙට ආසයි කියලා ඒක ලං කරගන්න බදා ගන්න කීට්ටු කරගන්න හිතුවට ඒ රූපය විරාග පැත්තට යනකොට නිරෝධ පැත්තට යනකොට ඒ රූපය අල්ලගෙන කරන සැලසුම් පිටින් ඒ රූපය අල්ලගෙන කරන සකස් කිරීම අපිට තේරෙන පටන් ගන්නවා ඒක තේරුමක් නෑ මේක ඉදිරිච්ච දෙයක් නේ අල්ලගෙන නටන්නේ කියලා. තමයි රූපේ විශේෂයෙන්ම ව්‍යවෘත වෙන ගතිය සකස් කිරීම වල ක්‍රමයෙන් අඩු වෙන පටන් ගන්නවා. එතකොට ඒ විඥානයේ එන්නත්නම් ඒ රූපය වෙනස් වෙනවා දකින හිතේ අරමුණු කරන හිතේ පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒක නිසා මේ රූපයගේ වෙනස අපි කාටහදී මූණේ උල්ලලම පෙන්නලා දුන්නාට එයාට ඒක හිතව දෙන්න නම් ඒක සාක්ෂාත් කරගෙන වෙන්න නම් ඒ ඒවත් සිද්ධියකින් වේදනා සම්බන්ධ සංඥා සම්බන්ධ සංස්කාර සම්බන්ධ විඥාන සම්බන්ධව සියල්ලම මේකීමකටපත් වෙන්න ඕනේ අත්‍යවශ්‍යම තමයි මේ යෝගාවචරය මේ රූපේ රූප සංඥාවක් වඩපත් වෙනකොට වේදනා සංඥා සංස්කාර විඥාන වල සම්පූර්ණ නිවන් දැකීමක් වෙන්නේ මොකද්ද විපරිණාමයක් සිද්ධ වෙනවා ඒක කියනවා මේ රූපය රූප සංඥාවක් වඩපත් වෙනකොට ඒ යෝගාචරයාගේ දැනුම එහෙන් කනේ නැසී දිවිමින එකක් නෙවෙයි අපි කිව්වද ආනාපානේ දිහා බලන්න හිටියා දැන් ආනාපානේ බලනකොට ඒක තුනී වෙලා යනකොට දැන් ඊට පස්සේ ආනාපාන දැනෙන්නේ නාස්කාග්‍රේද එන්නේ ඇහැට පිළිනද දැන් කනට ඇහිලාද දැන් ගඳ සුවඳෙන්ද රසෙන්ද නැත්නම් අර දැනෙච්ච පීඩි ගෑවෙන පිටිමදින ගැටියෙද කිව්වොත් එකකින්වත් නෙවෙයි. තියෙන බව දැනෙනවා හැබැයි ඉන්ද්‍රිය බද්ධ නැහැ. අරමුණ තියෙනවා ඒ අරමුණ මැරිලා නැති බවක් ගන්න. මට නිින්ද ගිහලා නැති බවක් ගන්න. ක්ලාන්ත වෙලා නැති බවක් ගන්න. හැබැයි මේ අරමුණ අත්දකින්නේ ඇහෙන්දෝ කනින්දෝ නාසයෙන්දෝ දිවෙන්දෝ කයෙන්දෝ කියන්න බෑ. අත්දැකීම ඉතුරුයි. ඉතින් මේ මායාකාරයි. මේක ගුණයි. ඉතින් යෝගාවචරයට අර ඉන්ද්‍රිය බද්ධ ඥානහරා අරගෙන ගිය මේ සම්පූර්ණ පුත්‍ජන ලෝකේ එතන මේ සම්මුති ලෝකයට දැන් ඉන්ද්‍රිය සම්බන්ධ නැති එහෙම නැත්නම් අරමුණු අරමුණු කරගන්න බැරි වෙන ලෝකයකට දැනෙන්න දුරවල් ඇරෙන්න පටන් ගන්නවා. ඒකට තේරුම් අනපයි නැතිලා නැහැ. හැබැයි මේ විඳින්නේ මොකෙන්ද කියලා කියන්න බෑ. විඳින්නේ කියන්නත් බෑ. අන්න ඒ තත්ත්වයේ යෝගාවචරය මේ මොනද තලසුණා කරගන්න එන්න නැත්නම් ඉස්තාවර කරගන්න එන්න නැත්නම් මේක අදින්චි කරගන්න මොනවද මේ මේ වෙලාවේදී මේ යෝගාවචරය පත්‍රයිනේ කොතෙන්ද කියලා තමයි මේ මානව කියන්නේ. ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් විභූත රූප සංකීර්ණ රූප බලන්නේ මේ රූපය බොඳ වෙලා ගියා. ඒක ඇඟිලි ගෑවිලා කියා. හැබැයි දැන් ගොජේ තියෙනවා. ඒක බලනකොට ඒක අර විඳපු දැන් ආශ්‍රව ප්‍රසවාසය දෙක කරලා අපිට උණුසුම සිසිල සවාතයෙන් දිග කෙටි වශයෙන් බලපුවත් ඔක්කොම කලවම් වෙලා. මේ ආශ්‍රව ප්‍රසවාස කියලා නාමකරණයක් මෙනෙහි කිරීමක් හඳුනා ගැනීමක් කරන්නත් බෑ. ඒ වගේම හයිය කුසල කරනවා ඒකේ මොකක්ද දැන් කතා කරන්නේ අපිට පුළුවන් මේක දිහා බලන්නේ විතරයි කතා කිරීම කරන්න බෑ. ඒ විඥානයේ ඇති වෙන වෙනස එතකොට පෙන්වන්නේ මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මේ බලාගෙන ඉන්න මම මෙච්චරයි මගේ පිට මෙච්චරයි මම සහ මම නොවේ අතර තියෙන සීමාව තිය වෙලා යනවා මේ සීමාව දීවිලා යන නිසා නිකන් හුස්ම තියෙනවා හුස්ම ගන්න මේ මම ගන්නවා නැත්තම් පිට කරනවා ඇතුළත පිටත ඒක මොනවත් නැහැ. උෂ්ම වුණාදෝ ගන්දිනෝ පේල පටන් ගන්නවා. ඉතින් ඒ අතල දෙපෙත් මේ සීමා මරියාදාවල් ජීවිකන යනකොට අර සකසඤ්ඤාවේ හිටපු කෙනා, අකාලිකේ හිටපු කෙනා, කුමර කුමරි අපදීපු කෙනාට මොන විදියෙන්වත් දරන්න බෑ. මේ දැන් මේ මේක කල් පොඩි බැලගෙන හිටපු මේ මම කියලා ගත්ත මේ ඒකකය මේ ගුලිය දැන් නිකන් පොඩි වෙලා හිටපු මීනස්සු විසිරී ගියා වගේ. ඉතින් ඒකට මේ වදයක් නෑ දැන්. ඒ මොනකත් වෙලා නෑ. මීනස්සු බතන්ට කොළ කියන මීනි මීනි මී හොයන්න ගිහලා මෙයාට පොඩි නෑ. විසිරලා ගියා. එහෙම නැත්නම් මේ ලුණු කැටයක් තිබුණා. ඒ ලුණු කැටි වතුර එකට දැම්මම පස්සේ අර ලුණු කැටි හැදෙන්නේ නැති වෙලා යනවා. වතුරට දිය වෙනවා. එතකොට ලුණු කැටටි ඉස්කගෙන කියන්න බෑ මෙන්න මම ලුණු කැටි මෙන්න වතුර කියලා වෙනදක් නෑ දැන් වතුර ලුණු කැටි කරනවා. ආන්න මේ தත්ත්වය එනකොට යෝගාවචරයේ අජත්ත බහිද්ද කියන වෙනසක් මම තා මම නොවේ කියන වෙනසක් නැතිලා යනවා. එතකොට සියලුම රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් අරමුණ දිහා බලන කරුණු අත්දැකීම සම්පූර්ණ වෙනස් දෙයක් වඩපත් නැදේ 100% නැතිලා නැහැ. මෙන්න මේ අකලවිල්ල සාමාන්‍ය යෝගාවචරයේ 탁ු බොක්කුවක් භාවනා කැඩිලා සතිය කැඩිලා සමාධිය කැඩිලා අරමුණු කරගන්න බෑ. ආකියාතකේ තේරුමක් නෑ. දැන් කාන්තාරික තනි වුණා වගේ. මහා කාර්ජල සාගරික තනි වුණා වගේ. මහා කැලේක තනි වුණා වගේ මේකට කියලා දිශා මාරුව. කුయ్యකට යන්නේ මේක සාමච්ඡිත මේක විපස්සනාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මම දැන් මොකක්ද කරන්නේ මේක ඥානියක්ද එහෙම නැත්නම් මේක ඔළුව තෝන්තු විල්ලක්ද කියලා මොන විදිහකට තෝරන්න බෑ හැබැයි මේ යෝගාවචරයට මේක තුන් අතරදයක් වෙලා තියෙනවා බණහලා තියෙනවා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා තේරෙනවා එන් මේ අහන්නේ හීනින් බයලා වෙච්ච එක නෙවෙයි හොඳටම අරමුණ අරගෙන භාවනා කරගෙන ඉඳදී අරමුණ ක්‍රමයෙන් වෙනස් වෙලා ගිහිල්ලා මෙතෙන්ට යනවා මෙතන ගියාට පස්සේ මේ தত্ত্বය බැලුවොත් එක දිගට පවතින මොකක්ද දැන්නේ අල්ලන්න දකින්න ගන්නවතින් රසවතින් පහළවතින් මොකුත් නැහැ ඒකට සාස්ත්‍රත වතින් එක යායට පවතින මොකුත් නැහැ අන්නේ වෙනකොට මේක මට මොකද්ද කියන ඔබ අතින් ආන්නේ කියලායි කියලා මේ පොදාරමානව කියන දැනසිනානවා කතන් දෙයෝ තථාවිදෝ මේ මේ தත්ත්වයේ ඥානයක්ද පටලවිල්ලක්ද මේ මිනිහ ඊගාට දැන් මොකද කරන්නේ දැන් මේක ඉතරක් මෙහෙවන්න කොහොමද ඉතින් මම හිතනවා මේක වෙන්නේ කියලාද ওই දවල් අහපු ප්‍රශ්න කොටක තියෙනවා භාවනා කර කර කර යනවා මෙන්න මෙන්න ආනපානයට අංශීමක් වෙනවා නැත්නම් වදනීයමක් වෙනවා ඉතින් ඊට පස්සේ මේ මම මොකද කරන්නේ ඉතින් මේ අවුරුදු 2600 ඉස්සෙල්ලා අන්‍ය තීර්ථක තරුණෙක් බුදුජානනාංශ ළඟට ඇවිල්ලා අහපු ප්‍රශ්නයක්. දැන් අපි බුදුහාමුදුරන්ගේම ගෝලියෝ වශයෙන් හඳුනගෙන අපි භාවනා කරනකොට අපි මේ தত্ত্বය ආවට පස්සේ අපිට අහන්නත් බැරි නම් මේක ඇසීතු ප්‍රශ්නයක් කියලා දන්නේ නැත්නම් මේ පෝසාල මානවක එදා අහලා තිබුණ නැත්තම් මේ ප්‍රශ්නේ අපි ඔක්කොම අනාතයි අසත්යි. අපිට ඉහර කරන දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මේ මානවකයා කරලා තියෙන්නේ අපි මානවයෙන් කියන මේ ප්‍රශ්නය එයා ධර්මචර්යාවේ ඉන්න වෙලාවේ හොඳ විදියට අපි වෙනුවෙන් ප්‍රශ්න විසඳ ගන්නවා. නමුත් මේ ඉදිරිපත් කරාට මේක ගැඹිරත්වයට අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තවත් ජීවිතයක් තියෙනවා. භාවනා කළ කීයේ කීතරද දෙයක් නැත්තම් දාවත් කාටවත් දෙන්නේ නැහැ. මොකද මේක වැරදි එකක් කියලා කියලා දෙන්න තියෙනවා අපිට පොතේ. මේක පටලැවිල්ලක් කියලා දීලා තියෙනවා. අපිට තියෙන්නේ භාවනා කරනවා කියලා මොනවද හම්බ වෙයකට කියලා. වෙන්නේ මොකද්ද? තියෙන එකක් නැති වෙන එක. මෙන්න මේ தত্ত্বය බුදු කෙනෙකුට ඉදිරිපත් කළා අහන්න කොච්චරක් පෞරුෂත්වයක් තියෙනවද? කොච්චරක් ඉදිරිපත් කිරීමේ සංවේදන ශක්තියක් තියෙනවද? ඒ වගේම කොච්චර අවස්ථාවාදීක් වෙන්නවද බුදු කෙනෙක් දැක්කොත් අහන්න. දැන් අපි අපි මේ ආතනිය පොදට පින්දාහ කරගෙන අපි ඉඳලා අපිට නිවන් දකින්න බැරි වෙලා අපි මෛත්‍රී බුදුහමරෝ දැක්කොත් අපිට පුළුවන් මේක මෙහෙම ප්‍රශ්නයක් අහන්න මෛත්‍රී බුදුහමරෝ. අපි අහන්නේ අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ බුදු කෙනෙක් දැක්කට පස්සේ අපිට තියෙන්නේ මේ වාර්තේ හැපෙලා මේක මගේ චර්යාවෙන් නැපිලා මෙහෙම කරකට මං ගියා ස්වාමීන් වහන්සේ කොහොමද කියලා අහන්නේ. අපි උතුහාට ඉදිරිපත් කරන ප්‍රශ්නාවලිය වෙන්නේ මොකද්ද? අපි කියාත්මේ කවුරුත් කියලා හිටියද කවදද මුම රජ වෙන්නේ? කවද මට සිසු තනතුරක් හම් වෙන්නේ? උතුහාට නැත්නම් සූත්‍රයක් මට ගෙලිම රජ වෙන්නේ. උඩින් යන්න දීපජක් ලබන්න, දීපදෝක ලබන්න. මේ ලයිස්ට් එක අපේ බුදුහාමුදුරන් ඉදිරිපත් කරන්නේ කවුද කාටද පුළුවන්නේ? අර්ථයෙන් හැපේලා මම භාවනා කරනකොට තැනකට එනවා බලාගෙන රූපේ රූප සංඥාවක් වඩපත් වෙනවා විභූත වෙනවා ඒ වගේම වේදනා සංඥා සංස්කාරවල ඒ රූපයට සාපේක්ෂව සම්පූර්ණ විපරිණාමයකටපත් වෙනවා අතුලස පිට කියලා වෙනසක් මට අල්ලගන්න බැරි වෙනවා මේක ස්වාමීන් වහන්සේ ඥානියක්ද මේක මේ මොනම දෙයක්වත් වෙන් කරලා අඳුර ගන්න බෑ මේ මේ කෙනෙක් මොකද කරන්නේ කියලා ඉතින් මේක මේ කියලා තියෙන මේ හක්කි ටික අරගෙන අටුවාචාර්ය වහන්සේලා නත්ති කිංච කහස අක්ෂතෝ කියලා පෙන්නකොට මේක බලන්න කියලා දෙයක් නම් කරන්න කියලා දෙයක් අල්ලගන්න කියන කොනක් නැති නිසා මේ අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා මේක අකිච්ඡ ඥායතන මනසක් මේ කතා කරන්න කියලා. ඉතින් අකින්චඤ්ඤායතන කිව්වා මේක මුරුකු වගේ එකක්ද එහෙම නැත්නම් කහපාටද දීපාරුද කියලා දැන් අපිට කියලා දෙන්න වෙන්නේ මොකද මේ අකින්චඤ්ඤායතන කියනවා මේ සාමාන්‍යයෙන් මේ මේ අරමුණක විනාඩියක් පාත් කරගෙන ඉන්න මිනිස්සයාට අකින්චඤ්ඤායතන කියවා නහය කරතිලා යනවා දත ඇදලා යනවා මේ වචනවත් කියාගන්න බැහැ ඉතින් ඒක නිසා අටවදාන මාසලා මේ දීල කියන එක විසඳ ගන්නවා කිව්වහම දැන් ඒකාමාන පැත්තක දීලා බුදුහාමන් පැත්තක දීලා අපිට ආයෙ ඉන්න වෙනවා මොකද්ද මේ අකින්චඤ්ඤායතනේ කියලා අපිට පොතේ සඳහන් කරලා තියෙන්නේ කියන්නේ. ඒකේ තියෙන 100ක් එක උත්තර දෙන්න පුළුවන් තරම් ශක්තියක් පිළිගන්නේ නැහැ. නමුත් සමත ක්‍රමය නැත්නම් සමත භාවනාවේ තියෙන පොතේ ගන්න අරගෙන තර්කයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට බරපතල ප්‍රශ්නයක් අහනවා ඔබ දෙන්නේ. මේ විපස්සනා කරන කට්ටියට මේ සමත ධ්‍යාන ලැබෙනවද? මේක තනි කරම තම කායේ බුදුරජාණන් දින්න වෙච්ච දෙයක් නෙමෙයි අනුගේ ශේෂ්ඨික නෙමෙයි හැතරෙන් හදාගන්න කියලා මේ විපස්සනා කරනායක මේකට යන්න පුළුවන් කියලා වෙන ප්‍රශ්නයක්. මොන්නේ කොයි කාලමානව කියලා කියන්නේ තමතින් කී කෙනෙක් විපස්සනාව කී කෙනෙක් කියලා කවුරුත් වෙන කාට දීලා නැහැ. එයා බෞද්ධෙක් නෙමෙයි. එයා නෞත්‍යක භාවනා කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ භාවනා කරපු එයාට කී මානසිකත්වය හිලි කරන්න තරම් sannivedanaye හොඳට දාන්න අපි වෙනින් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහලා පෞසත්ත්වයක් කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතුවා අටුවාචාර්ය මාත්‍ය දීලා තියෙන මේ ඉඟි අරගෙන මේ මනස මේ මට්ටමට ආවට පස්සේ මේ මනසට ඒ ඥාණයට ඒ ඒ තමයි තමතෙට අටුවාචාර්ය මාත්‍යලා දෙනවා නම අකිච්ඡඥායතන ධ්‍යානයක් මේ කතා කරන්නේ. ධ්‍යාන මට්ටමට ජීවු කරලා හෝ එවැනි සමාධියක් කියලා. ඉතින් මේ ආකින්චඥායතනෙ විස්තර කරනකොට සිද්ධ වෙනවා කෙනෙකුට මේ භාවනා කරන සමත යෝගාවචරී කරගෙන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතුද්දචෝ කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ තමයි භාවනා කරනකොට ඒකට ඉන්න දෙන්නතු අපිට කරදර කරන නිවන ආවරණය කරන මේ පරිඋත්ථාන කෙලස් ටික තියෙනවා අන්නේ පරිඋත්ථාන කෙලස් තුළ මේ නානා අරමුණු ගැනීම නම් වූ කාමච්ඡන්දේ වෙනුවට එකම අරමුණක හිත තබා ගන්න පුළුවන් ගැතියට ඒකෝටි භාවය කියලා කියනවා ඒකාග්‍ර භාවය කියනවා. ඉතින් යම් යෝගාවචරයකට තේරෙනවා නම් මේ හිත භාවනාවකින් තොරව ඉන්නකොට කොතනින් කොතෙන් පනිනවද කියලා හිතම දන්නේ නෑ. ඒක පිස්සු ඇති වතුරෙක් වගේ. අත්ෙන් අතර බලන. ඒකට රූපද සාත්‍යක ගන්ධද රසද පහසද ඇහැද කාන්ද දිවද නාසයද මොදද නරකද මොනම සීමාවක්වත් නැහැ. මෙතන ඉන්න කිසිම කෙනෙකුට තමන්ගේ හිත ඊගාචිත්තක්ෂණය කොහෙට යනවද කියලා කිසිම පාලනයක් සම්පූර්ණ කාමදුන්‍යය වාක්‍යයකට වැඩනවා. ඒක තමයි පුරුෂත්කම කියලා වෙන දෙක දියන්නේ. නෝ සර්වචනාංශේ සඳහන් කළ කියන මිනිස්සුන්ට කරන්න බෑ. ආශ්චර්යමත්යක් තියෙනවා. ශික්ෂණයක් වශයෙන් එකම අරමුණක තියාගෙන උත්සාහ කරන්න. වර්ධින උඟක් නම් අපේ කෙනෙකුට පුළුවන් නයි කියලා. ඒ වෙලාවට ඇසිලා ශික්ෂණය වෙලා එකම අරමුණක රූප කර්මස්ථානික චිත්තක්ෂක දෙක තුන හතර පහක් එක දිගට පවත්තන. එතකොට කියනවා එයා කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය හිතට දත්තා. නැත්නම් කාමච්ඡන්දේ ඒකාග්‍රතාවෙන් ප්‍රතිෂ්ඨාපනය වෙනවා. කාමච්ඡන්දේ නැමැති නීවරණය ඒකාග්‍රතාවය නැමැති ධානාංගයෙන් ප්‍රතිෂ්ඨාපනය කරා. ඉතින් මේක අපි කරන්නේ නැත්නම් හිත වෙන දෙයක් නෙමෙයි. කරන්නේ නැත්නම් හිත දුවනවා. කරලා කරලා කරලා කාට හරි පුළුවන් නම් එක දිගට හුස්ම රැලි 10ක් 15ක් බලන්න. ඉන්නේ ඉරියව්ව දිහාම බලාගෙන ඉන්න. සක්මන් කරන පියවර 10ක් 15ක් එක දිගට දක්වන්නේ පවත්තන්න. ඔබ දක්න වශයෙන් දකින්න අන්න කියන්න පුළුවන් අන්නේ එක දිගට කර්මයේ පවතින එක කර්මයන් සම්බන්ධ පිටු දැකීම ඒකාග්‍රතාවයේ පිහිටීම. චනෝපේ. ඊට පස්සේ ව්‍යාපාදේ කියලා කියන්නේ අපිට මේ එක තැනක හිත පවත්තන්න බැරි නිසා තරහයි. අපිට අවශ්‍ය අරමුණ අපිට නොලැබීම නිසා අපිට තරහයි. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ පුදුම ද්වේෂයකින්. මෙහෙම මෙහෙම හිතාගන්න ඒ ද්වේෂය තරහයි නම් ද්වේෂය ගැන කතා කරලා තරහ යනවා. මුළු සංසාරෙම අපි කරලා තියෙන වර්තමාන මොහොතේ ද්වේෂ කරනවා. ඒකයි මේ වර්තමාන මොහොතේ ඉඳ ගන්න විතරම. මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ වර්තමාන කොච්චර ද්වේෂ කරලා තියෙනවද තියනවාද කියනවනම් අෂ්ටාරේ පුරාවට ඉඳලා තියෙන අතීතනාවැද්ද දෙකේ විතරයි. අන්තරේ පුරාවට ඉඳලා තියෙන්නේ අනුන් ගැන හිත හිතා. සංසාරේ පුරාවට ඉඳලා තියෙන්නේ අතන මෙතන ගැන හිත හිතා නිසා මම දැන් මෙතන කියන එක මෙච්චරම ආනිසංස ජනක වුණා කරන්න බෑ. ඉතින් ඒක හරියට බැහැියක් තියෙන. ඒක අපිට හිතා ගන්න පුළුවන්. අපි ද්වේෂය පිළිබඳව නොබෙල් ප්‍රයිස් එක දෙන්නවා. ඒ ධර්මයට වර්තමාන මොදල් ද්වේෂ කිරීම තමයි මානවයාගේ තියෙන මූලික මානව අයිතිවාසිකම. ඉතින් මේ මිනිස්සුන්ට ඒ තරමටම මන මානසික වර්තමාන මොදල් ද්වේෂකට කෙනෙක්ට බුදුන් පහල වෙලා manussත්වයේ විලක්ෂණ සම්පත්තිය ලැබිලා. ඒ උත්සාහ කරලා දැනගත්තොත් නෑ නෑ මට පුළුවන් දැන් මම දැන් මෙතන කියන එකේ කප්පර ගන්න කියන්න කියලා. අච්චර කාලයක් තිබුණා ද්වේෂයේ වෙනුවට දැන් මෙයාට හිතෙනවා මම ගත්ත ප්‍රයත්නය දැන් කිටි කාලීන වශයෙන් සාර්ථක මට දැන් මම දැන් මෙතෙන්ට ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි. යම් හේකින් හිත මේ මම දැන් මෙතනින් කියන තැනින් පිට පැන්නට පිට පැන්න බව දැනගත්ත ගමන් දැන් මම යන්න ඕන තරම් දන්නවා. ෂේම භූමිය ගන්නවා. මම යන්න ඕන මම දැන් මෙතෙන් නැත්තම් මම ඉන්නේ ඉතින් ඔබට කියලා දැන් මෙයාට ලොකු ආරක්ෂාවක් කියනකොට එතන පහළ වෙන ප්‍රහෝදය අර ද්වේෂයන්ට ප්‍රමෝදය නැත්නම් ප්‍රීතිය, තරුණ ප්‍රීතිය තමයි පහළන්නේ. ඒක තමයි ද්වේෂයෙන් කරන්නේ. එතකොට ඒ කිනාට එකම අරමුණක බොහෝ වෙලා ඉන්නකොට තියෙන නිදිමත ගතිය. ඒක නැති කරන්න අපි අරමුණ තට්ටු මාරු කර කර ඉන්නේ. ඒ වෙනුවට මේ අර තේරෙන පටන් ගන්නවා මට තවදුරටත් තෝරෙන මේ අරමුණේ මේ වර්තමාන මොහොතේ ඒකාග්‍රතාවය මේ ප්‍රමෝදය මම මේක නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මේක විතක්කේ යොදවන්න ආශ්වාස ආශ්වාස මිනී කරන්න ඕනේ ප්‍රසාර ප්‍රසාරස මිනී කරන්න ඕනේ නැත්නම් ඉන්න ඉරියව්වම ඉන්නවෙන්න ඕනේ මිනී කරන්න ඕනේ කියලා මේ විතක්කය යෙදවීම පිළිබඳව තාක්ෂණික වැටෙන්න පටන් ගන්නවා මේ විතක්කය කියලා කියන්නේ දඬුවමක් වත් කටපාඩම් නැති කෙනාට පන්ති පිටිපස්සේ කනගාටුවල කියවන කතාවක් නෙවෙයි විතක්කේ දීපේ නැත්නම් නිදිමතේ අරගෙන මාර්ග කරන නිදිමතේ ඉන්නේ ද්වේෂය රාගය දිනකොට නිදිමතේ ඉන්නේ කවදාවත් නැහැ ද්වේෂිත කරන්නේ නැති වුණා අනිවාර්යෙන්ම ඉතිමත් වෙනවා. එතකොට විත්තක්කේ පාවිච්චි කිරීම පිළිබඳ මෙයා සූර වෙනවනම් එයාලම කොයි වෙලාවෙද මම මෙනෙහි කරන්න ඕනේ කියලා. එතකොට මෙනෙහි කිරීම හරහා නිදිමත පිට දකින්න පුළුවන්. එතකොට යාගේ හිත මේ වර්තමාන මොහොතේ නිකන් ඉඳින්නේ මිච්ඡ ආනිසංසතියනවා කියලා ඒක සුඛයක් බවටපත් වෙනකොට අතීතයට දුවන පශ්චාත්තාප වීම සහ අනාගතයට ගිහිල්ලා හිත උද්දච්චයටපත් වීම එයාට තේරෙන්න පටන් ගන්න මේ වර්තමාන මොහොතේ රැක නොදන්නකම නිසායි අපේ අතීත අනාගතේ දුවන්නේ දැන් ඒ වෙනුවට අපි විකල්පයක් එහෙම නැත්නම් සන්දර්භයක් දෙනවා වර්තමාන මොහොතේ පුළුවන් තරම් ඉඳලා ඒක සමාදම් වෙන්න එතකොට අතීතයට දුවන එක සහ අනාගතයට දුවන්නේ ඒක නිසා වර්තමාන මොහොතේ ඉඳීම තමයි ජීවනයේ ජීවනේ පෙරමග දර්ශකය එහෙම නැත්නම් පූර්ව නිමිත්ත එතකොට මේකෙකල් নানা ආකාර පින්කම් විශේෂයි নানা ආකාර ක්‍රියා විශේෂයි নানা ආකාර කටයුතු විදී කටයුතු කරගෙන තේරෙනවා ඒ හාත්පසින් වෙනස් ක්‍රමයකට ලොකුම කුසල චිත වෙනවා මේ වර්තමානයේ හිත ගැනීම තමයි ලොකුම කුසලයි ඒ ආකාර ප්‍රීතිය විතරක් නෙවෙයි සුවසේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් වෙනවා. ඒකට තේරෙන පටන් ගන්නවා නන්නත්තර වෙන එක කෙලෙසල වැඩි. මගේ කියන යදෝම තමයි වර්තමානයේ ඉඳගෙන තියෙන කාය පිටපය. ආයෙකක් තියෙනවා. එතකොට යාට තේරුමොත් එහෙම මේ වර්තමාන මොහොතේ හිත පවත්වන්න පුළුවන් වෙන්නේ එසේ මෙසේ ඥානයක් කියන කෙනෙකුට නෙවෙයි. එසේ මෙසේ දීක්ෂාවක් කියන කෙනෙකුට නෙවෙයි. එසේ මෙසේ සමතියක් කියන කෙනෙකුට නෙවෙයි. ඒ නිසා ඒක අධ්‍යය කිරීම කාපු ගමන ඉන්දු භාවනා වැඩමුළුවේම අපි කරන්න හදන එකයි. මේ හිත වර්තමාන කරන්න එක. ඒක එතකොට සුඛයක් වශයෙන්. ඒක උදේකලාවක් වශයෙන්. විවේකයක් වශයෙන් වැටෙන්න පටන් අරගත්තොත් එයාගේ හිත අතීත නාගතයට යෑම ලෙඩක්. ආසාදනයක් වර්තමාන මොහොතේ සිටීම සුඛයක්. සුවයක් බව තේරෙනවා. ඒකට ඒ වගේම තේරෙන මේ සඳහා දෙවන්නේ සම්බන්ධ නැහැ. දෙවෙනි සාධකයක්වත් නැහැ. ධර්මී කර මගේ ඒ දුරු විතරයි තියෙන්නේ. ඒ මොකද මේ ඉන්න ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මගේ හිත වර්තමානට ගන්න ඕන කියලා හිතුනොත් ඒක වළක්වන්න බලවේගයක් ලෝකේ නැහැ. මොනම බලවේගයක් මායයට ඒක වළක්වන්න බෑ. කෙලෙස් වලට වළක්වන්න බෑ. ගින්නට වළක්වන්න බෑ. වතුරට වළක්වන්න බෑ. ඉක්කුණුවට වළක්වන්න බෑ. අලුත් මනස හුනියක් කියලා වළක්වන්න බෑ. තමන්ට ආව ගන්න පුළුවන් ශක්තිය මගේ මානව අයිතිවාසිකම මම මේක වැඩ කරපු නැති වෙනම කතාවක් කියලා තමන්ට තේරෙනවා කොච්චර සුවේලවන දෙයක්ද බුදුහාමුදුර අපිට දීලා තින්නේ දෙයයන් වාසිය අපේ තියෙන තීන්දුවක් අර බලගහන වාසිය අපේ තියෙන තීන්දුවකට මටම මාතේ කියන තීන්දුවක් කියලා ඉතින් සුඛය වර්තමාන මොහොතේ සුඛේ එනකොට ඊහා සමාන වේගයකින් අතීතනාගතයේ පසු දචෝකුත් නැතිවෙනවා එතකොට ඒ කිනාට ඇති වෙන්නා වූ ඒ නිසක බව පුංචි නිසක බව ඒ චිත්තක්ෂණ වශයෙන් නිසක බව නිසා එයාට සැක කරන ගතිය අයින් වෙලා තියෙන මේ සැක කරන්නේ මම සැක කරන්නේ බාහිර මොනවද අපේක්ෂා කරන්නේ මං ගැන මම බලනවා මොනවද සැකයක් නැහැ මොනවා හරි අපි හිතනා මේ කමට ආශුද්ධ කරනකොට හෝ වෙන දෙයක් කරනකොට හෝ අපිට සත්‍යයක් එන්නේ Taman Taman අදහන්න කියලා. අපිට හිතන්නේ අපිට මේක කරන්න පුළුවන්. මේ අරහෙම කෙරුවොත් හරියන්න පුළුවන්. මෙහෙම කෙරුවොත් හරියන්න පුළුවන් කියලා බාහිර වස්තු විදි, බාහිර ඒජන්තවල විදි, බාහිර තාතක විදි. ඔයන්ට යනකොට අර කවදාකවත් සැකෙන් කරොින්න හම්බෙන්නේ. දෙනසේ සඳහන් කරලා තියෙනවා නිශ්චිතස්ස චලිතක්. අනිශ්චිතස්ස චලිතක්. කවුරු හරි නිසා ඇසුරු කරාන උඹට කම්පන ජාතක උකි. උඹට ගැළේ. කවුරුත් ඇසුරු කරන්නේ නැති උඹට නිශ්චල. අපි ඇල්ලුවා නම් අල්ලලා තියෙන්නේ ගොඩ පෙරක දෝරුවේ වැඩි ජෝබාස්ට. ඇල්ලුවා ජෝබාස්ට කියන්නේ. තමන්න ගත්තා ජෝබාස්ට කියන ප්‍රශ්න නෑ මමයි වගේ කියන්නේ මම මම වගේ. ආනි විශ්වාසය ඇති වුණාට පස්සේ බොහෝ වෙලා පවතින හැම ඉරියව්වකදී චිත්තක්ෂණයකට ඒ විචාර බුද්ධිය එනකොට තමයි මේ විචාර බුද්ධිය කියලා කියන්නේ මේ ප්‍රශ්නේ මගේ උත්තරේ මගේ ප්‍රතිපදා බුදුහාමුදුරන්ගේ ඒ නිසා මම කායයෙන් දහලවෙන්නේ නැහැ කවුරු මොන කරන්නේ මම මේක කර කර බලන්න ඕන කියලා තමත් තුළ විචාර බුද්ධිය එනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේලා මේක තාට ප්‍රායෝගික කරලා පෙන්නනවා තමන් බලන අරමුණේ පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ, ස්වභාව, ආකාර බැලීමෙන් විචාර බුද්ධිය වැඩි කරන්න. වැඩි කරනකොට හැක කර පේන්න වෙලාවක් නැහැ. ඉන්දේ දෙන්නේ ආශ්‍රව ප්‍රසවාසී විනාශකම්. වමකී වල දක්වන විනාශන හැටි. ඉඳගෙන ඉන්නකොට ඇවිදින එකයි ප්‍රවිනාශකම්. මෙන්න මේ විචාර බුද්ධිය වැඩි වීම සඳහා ව්‍යාවෘත වෙන්න වෙන්න සැකේ නැති. ඉතින් මෙන්න මේ නිවර්ණ පහ වෙනුවට ධානාංග පහ කෙනෙක් තුල ඇති උනට අත්‍යවම කෙනෙක් දන්නේ නැහැ මොකද ඒකේ සෑහෙන භෞතික භාවයක් පෝෂණය කරන්න සාක්ෂාත් කරගන්න. නමුත් මේක ඇති වෙච්ච වෙලාවේදී සමත වශයෙන් නම් අරමුණේ විචර වෙලාවක් ඉන්න පුළුවන් කීයකට අපිට පළවෙනි ධානය කියලා නම් කරනවා. නමුත් විපස්සනා වශයෙන් යෝගාචරයට අර වගේ එක යායට පැයක් දෙකක් ඉඳ බැරි වුණා. චන බංගුර වශයෙන් එහෙම නැත්නම් චන මාත්‍ර වශයෙන් තදංග වශයෙන් මේ වැඩේ තමයි මේක තප්පරයක් වුණත් වෙන්නේ ඒක චිත්තක්ෂණයක් වෙන්නේ කියලා ඒ ක්ෂණික සමාධිය කියන එක අර වගේ සමත සමාධියක් මේ ක්ෂණික සමාධියට ගියා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ පැයක් විතර වාඩි වෙනවා සම්මහර චිත්තක්ෂණවල අපිට ඒක පිළිබඳ විශ්වාසය පහළ වෙලා පුංචි පුංචි ප්‍රමෝද සුඛ ඒකාන්තතිය ඒකෝදි භාව වෙනවා මේක දියුණු පවණ කරගෙන යනකොට Tamanට ඒක පාලනය කරගන්න පුළුවන් ගතියක් ආඳුම්ට්ටු කරන්න පුළුවන් ගතියක් වශී කරගන්න පුළුවන් ගතියක් ටික ටික වැඩෙන්න පටන් ගන්නවා අන්න ඒකදී කියනවා විපස්සනා වතේ අර මේ ධ්‍යානය ආවයි කියලා අර තමතේ ගත්ත නම් ටික තමයි මේක පාවිච්චි කරන්නේ පහු වෙනකොට මේක හරියට යෙදුණා නම් ඒ යෝගාවචරයට ප්‍රමුණ මෙනෙහි නොකරන අරමුණ නැවත නැවත මෙනෙහි නොකරම අරමුණ හිත යතර මේ සුවදකමක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අරමුණ පිළිබඳ විස්තර හොයන්නේ නැතුව වුණත් අරමුණ පිළිබඳව හාරවිසු නැති වුණත් අරමුණ හිත යතර මේ සුවද භාවය එනකොට ඒ යෝගාවචරයට ඒ විතක්ක ਵਿਚාර දෙක නැතුව වුණත් අර වගේ කාන්ද ශක්තියක් අරමුණේ පවත්තන්න පුළුවන් ගැටයක් එන්න පටන් අර ගන්නවා. ඒක සත්‍ය විසුද්ධි ක්‍රමේ විදර්ශනා ඥාන පැත්තෙන් බලනකොට කියනවා ඒක මේ සම්මර්ෂණ ඥාන ඉක්මවලා යෝගාවචර දැන් අරමුණත් එක්ක සුවස භාවය වැඩි කරන්න පුළුවන්. දැන් මම අර ගන්න ඕනක මොකුත් නැහැ. හාර හාර අවසන් ඕනක මොකුත් නැහැ. දෙන්න අතර ඇසුරක් පටන් ගන්නවා. ආන්නේ ඇසුර තියෙන අවස්ථාවේදී හිත අරමුණ විසාරදීහවට පොඩි කාන්ත ශක්තියක් වගේ කාන්තිමත්ත්වයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට යෝගාවචරයට වැඩි වේලාවක් ප්‍රබෝධය පහළ වෙනවා හිතේ මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ මේ විදිහට දෙවෙනි ධ්‍යානයක ලක්ෂණ වගේ වැඩි වෙලා හිත අපි කියන එකට මූණට මූණ දාලා ඉන්නවා අර උන්ට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ඒක එළවෙලව කෑ ගහන්න ඕනේ දැන් අඬට වෙනකොට අර කයි ආදින යල් කවෙනු කියවට ගුණ කරත් ආදින ආනි වගේ භාවනා යන්න පටන් ගත්තාම මේක විපස්සනා බුදුරෝ දිවෙන ධ්‍යානය වගේ විද්‍යාවට සමාන මට්ටමක් වෙනවා කියනවා. මේ ගෙදර ගිහිල්ලා හිට ඉඳලා දැන් ඔටර බලන්න යන්න එපා. මට සිවිල් විද්‍යාව නාවි කියන මම ඒක නෙමෙයි මේ කවුරුත් නෙමෙයි. කැලේලවන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ මේ අකින්තඥායන කියනවා ඉස්කුරුපු වචනේ කියලා දෙන්න මම මෙයා ගන්නවා. ඊට පස්සේ යෝගාවචරයට යම් වෙලාවක ඒ අරමුණෙහි ආනාපානයේ මේ ලෝකේ තියෙන සියලුම සැප දෙන්න පුළුවන් උපරිම සැපය මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා ඒක ප්‍රීතිය තික්මවලා ඒ ආනාපානචීන සන්තෝෂේව පණීතෝච කියන මේ ශාන්ත සූත්‍ර ගතියක් එනවා. ඒක එන්නේ අර මොන දැක දැක දන දන සංසිතේ කොට. අරුණත් එක්ක මූණට මූණ දාලා පවතින මුල් වෙලාවේදී යම් දැක්කහි රතුරක් තියෙනවා. නමුත් අරමුණ මෙනෙහි නොකර අරමුණ විහිින්න සංපත් වෙනකොට ඒක දිහාම නොසලී බලන් ඉන්නකොට ආනාපානී ආශ්වාසය ආශ්වාදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. හුස්මක් කියලා කියන්නේ සියලුම ඥාන සියලුම කායික මානසික සෞඛ්‍ය තමන් උකහා ගන්න වෙලාවක්. ඒක ඔය බ්‍රහ්ම සාමසෝ කියන beautiful breathing කියන්නේ. චීනෙන් අපිට කියන්න තියෙන ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා ගන්න ගන්න ඕස්ම පාස පණ පිරෙනවා බැක්ටීරියා චාර්ජ් වෙනවා උත්ප්‍රේරකයක් ගන්නවා විටමින් එකක් ගන්නවා වගේ මුළු ඇඟම දුමාකාර විදිහට තමයි තේරෙනවා මේ වාතය ස්වභාවයෙන් ඇති වෙන එකට 100%ක් යන දුන්නාට පස්සේ සුවය ලබන ගතියක් එන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාචර කියනවා දඟලන්න දඟලන්න හිතන්න හිතන්න කල්පනා කරන්න කරන්න කවුද? මේ පැහැදිලියට වර්ගීකරණ කරන්න නැතුව මේ අනාකූල ප්‍රවාහයට ආකූල ඇති කරන්න නැතුව මෙහෙම මේක යන්න දීලා උපේක්ෂා වුණොත් තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම විසින්ම තමන්ගේ සියලු පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන සතිය විසින්ම සම්පූර්ණ භාවනා කරගෙන යනවා එතකොට හම්බ වෙනවා එතන එතන සමාධියක් නිකන් අතින් අල්ලන්න පුළුවන් හැබැයි යමක් නොකර ලැබෙන්නේ. අර කරගෙන කරගෙන ආපු වැඩ පිළිවෙල එහෙම තැන්පත් කරලා දැන්පත් කරලා දැන්පත් කරලා සම්පූර්ණයෙන්ම වෙන්න දෙන්න ආරම්භ පුළුවන්. එනකොට නිකන් ආශයන්තරාවක් කොට පයිටින් යනවා වගේ යන්ත්‍රේ සම්පූර්ණ වැඩ කරන්න පටන් අරගන්නවා. තමයි තියෙන්නේ බලාගෙන ඉන්න එක. ඉතින් මේක සාමාන්‍ය සමත භාවනා ක්‍රමයේදී චතුත්ථ ධ්‍යාන සමාධිය කියලා කියනවා. ඒකට ඒක කාලයක් අල්ලන්න පුළුවන්. නමුත් විපස්සනා කරන එකට අතනින් මෙතනින් මේක එන්න පටන් ගන්නකොට ඒ ආනාපානේ පෙන්නන අන්තිම සුක්කුමතර අවස්ථාව තමයි. එතකොට මේ යෝගාවචර පේන්න පටන් ගන්නවා ආනාපානේ කරන්න එපා වෙන්නයි. එතකොට අයියෙන් හුස්ම ගන්න ඕන කමක් නැහැ නෑ හුස්ම වැටෙනවා. හැබැයි මේ ආස්වාද මේ ප්‍රස්වාද කියලා මෙනි වෙන් කරගන්න ඕන මේ ආස්වාදය ආස්වාදය වශයෙන් ප්‍රසාරය වශයෙන් මිනී කරන මොනවක්වත් කරන්න බෑ. අවශ්‍ය නෑ. කරන සාන්ත සුන්දර තත්ත්ව ගියාම ඒකට අපි කියනවා තාමත් උපේක්ෂා මේ අන්තරය හරියට ගැඹුරු නිින්දක ඉන්න පුංචි බබෙක්. එයාගේ නිින්දේ හුස්ම එකට කියලා දිහා අම්මා බලන ඉන්න කොටිලි කියලා වගේ. තමන්න තියෙන මේක හැතපීමක සංසිඳ වීමක මන්දි මිදීමක පරිමේතයක්. ඒකට මේ යෝගාවචර තියෙන මේ රූප ධර්මයන්ගේ මේ වායෝ පොට්ටම්බ ධාතුවේ මේ අන්තිම බිඳුවට අස් කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් ක්ෂය කරන්න පුළුවන් වැය කරන්න පුළුවන් නිරෝධ කරන්න පුළුවන් කර තමයි මේක. මෙන්න මේක දිහා බලනකොට පේනවා හුස්ම කියලා වැටෙන්නේ තාම ඩිංගිත්යි. ඒ හුස්ම කියලා ඊගා හුස්මට පාව විශාල හිස්තනක් ඊගාව හිස්මින් ඒකාලකට මහ විශාල හිස්තනක් තියෙනවා. ඒකට තේරෙන පටන් ගන්නවා මේ උෂ්ම කියන එක අඳුරගන්න උත්සාහ කරන්න කරන්න උෂ්ම දෙකක් අතර තියෙන හිස්තන තමයි තේරෙන්න පටන් ගන්න. ඒ තරමටම උෂ්ම පිළිනදෙනවා අඩුයි. උෂ්ම වේදනාව අඩුයි. සංඥා කරන්න හඳුනා ගන්න පුළුවන් ඇති අඩුයි. උෂ්ම කෙලි තමයි කරන ක්‍රියා අඩුයි. එතකොට මේ යෝගාවචර තියෙන මේ උෂ්ම කියන එක රෑ ආකාරසේ තරුවාගේ අතින් මෙතන පුංචි පුංචි වතිුණාට තරුව වෙන අනිත් තරුවට විශාල ඉඩක් තියෙනවා. ඒක ඒක ප්‍රමාණ කරන්න බැරිලා. හැබැයි අපි S අඳුනන්නේ තරු විතරයි. කවදාකවත් අපේ S වලට තරු දෙක කස්ටමර්ස්නේ හිස්තන පේන්නේ. ඒ මොකද ඉදurang හදලා තියෙන්නේ ආශ්‍රිතත්වයට විතරයි. නමුත් මේ තරු පුංචි වෙන්න පුංචි වෙන්න විලාක යෝගාචර තේරෙනවා. මේ අහසේ තියෙන තරු සීරම රේඛයක් දාලා එක තැනකට ඇදලා ගත්තු මුළු අහසෙන් 100ට එකක් පහන්න බෑ අනේ කියන්නේ මෙහිස් නමුත් අපි මෙතෙක් කල් තරු දැක්ක මිසක් මේ හිතන දැකලා නැහැ හිතන දැකීමත් අපිට මහා වුණියක් නමුත් දැන් මේ තරු පුංචි ඉන්න පුංචි වෙන්න හිතන ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න රූප වස්තුන්ගේ ඇතිතන සහ නැතිතන කියලා මේ යෝගාවචරය තේරුම් ගත්තොත් මේ රූපයගේ ඇතිතනට තනුව රූප නැතිතන තමයි අවකාශය ආශාචය ඇතිතන තමයි මේ ලාවට යාත්‍රගෙන උස්ම මොකද අතරමැද තියෙන හිස්තන මෙන්න මේකට අපි ඉඳුනම කිසිම දෙයකට අහු වෙන තැනක් නෙමෙයි ඒක. එකින් ගියාට පස්සේ මේ බුදුහාමුදුර අපිට කරලා තියෙන්නේ පේන රූපේ ගෙවම් කරලා කරලා කරලා රූපේ හරහා රූපේ නැති තැනට හිත වටන්නයි මේ රූප කර්මත්තන්නේ කියලා කියන්නේ. කාට හරි මේක තේරුම් ගන්න පුළුවන් රූපේ සියර්හිය කවුරුද කරන්නේ නැතුව අරූපෙට යන්න බෑ. අරූපේ අරමුණු වෙන්නේ නැහැ. රූපේ අරමුණු වෙන්නේ රූපයට සාපේක්ෂව රූපේ ඝන බහල වෙලාවට නෙවෙයි රූපේ සම්පූර්ණ ජීවන් වෙලා නිවිල විලා හිටයි හදන්නේ උට අන්න තේින්න පටන් ගන්නවා විශාල වශයෙන් කිමික අවකාශය. නමුත් අවකාශය යෝගාවචරයට දෙන්නේ හරිද පොරකේලයන් අයින් කරවන්නේ. බන්ධන ඇදගෙන වැටලා මැරෙයි. මට අගාධයක් වෙන්නේ මට අතන කොතන මොනවාක්වත් ලකුණක් හොයාගන්න බෑ මොකද බෙද තනියුනා වගේ කැලේ කතරමක් වුණා වගේ, ආහාර කතරමක් වුණා වගේ, යෝගාවචර උගාක් වෙලාවට හිතනවා ඒකට එන්න මගේ සතිය කැඩලා දැන්. මට සමාධිය කැඩිලා, මට දැන් බයක් ඇවිල්ලා, අටබුත නැතිවෙනවා කියලා. ඉතින් මේකදී හිතන්නේ යම්සි යෝගාවචර දැනගත්තු මේ බුදුජානක මහත්මයේ මේ රූප කර්මස්ථානයේ ගෙවන් වෙන්න දැන් ආනාපාන තුනී වෙන්න තුනී වෙන්න තුනී වෙන්න අපි යොමු කරවලා මේ පෙන්වන්න හදන්නේ ඉදුරන්න අල්ලන්න බැරි රූපයගේ අභාව ප්‍රත්‍යක්තිය අවකාශයේ පෙන්වන්න හදන්නේ දැන් මම ඉන්නේ රූප අඩු අවකාශයේ වැඩි තැනක මේක බය නැතුව සිත භාවනාවේ දියුණුවක් කියලා මේ ආකාශය අනන්ත බව රූපය සීමිත බව යෝගාචර දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාචරයේ රූප ලෝකයෙන් සමබරව කැමැති හරියට අධිතාවකාශෙන් ගාමී එයා මේ ආකර්ෂණය නැති ලෝකෙට යන්න කැමති. එයාට පේන එකට ගියාන් පස්සේ පාවෙන. ඒකට ගියාට පස්සේ මේ පොළොට ඇද ගන්නවා කියන්නේ. පොළොට ඇද ගන්නවා කියන්නේ පොළොවේ ඉඳලා ඇතම හයක් යනකම් විතරයි. යම් විදියකට ඉන්හිහාට යන යහනීර ගියොත් එයාට මේ ලෝකේ වැඩ කරන දෙහිම නීතියක් ඉන්හිහාට වැඩ කරන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් පාවෙන්න පටන් බරක් නැහැ. ඝර්ෂණයක් නැහැ. ඉතින් එතකොට අපි හිතමු පයිලට් කෙනෙක් අරගෙන යාට මේ ලෝකේ ඉඳලා අපි කියලා දුන්න තැනකට යයි ගියාට පස්සේ මොනම දෙයක් සාපේක්ෂ වලින් බලන්න වෙන දියල්ල පහ වෙනවා අපිට මේ බත් කරන කන්නවත් තෘප්ති මුණු පුරා බත්තරට කියන්නේ කණ්ඩාම් වෙන්නේ මල බහ කරන්නේ මොනවා වෙයිද කියන්න බෑ මහා අවුලක් වෙනවා කොච්චර ජීවත් වෙන්න බෑ මොන විදියකින්ද මේ ලෝකේ ඉන්නකොට අධිශාවකාරකට ගියාට පස්සේ නිකුත් වෙන්නේ නැත්නම්කට යන්න පුළුවන් එකට තේරුම් ගන්න බෑ. නමුත් එහෙම කියලා දෙන්නේ නැතුව ඇටියොත් ඒ මිනිස්සු අමාරුවක වැටෙන්නේ නිසා මුචිම පරිශනාකාරය ඇති කරලා ඒ වයිටි මේ ආශෙන්තරව තියෙන එක ඩයිම් එකක් ඒක කරනකොට චක්‍ර 30ක් කෘත්‍ය නිරකල පෙන්නන්න පුළුවන්. එතකොට ඒක ඇතුළේ ආවෙනවා. හැබැයි චක්‍ර 30 යන්නේ ආයෙත් ඒක ගුරුත්වයට වැඩනවා. ඉතින් මෙයාට මේ ඩයිසොට ගිහිලා ගිහිලා ගිහිලා ගිහින් පුරුදු කරනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකයේ මේ ලාභ සත්කාර බ්‍රහ්මාන දීගෝ කාමතාත් දුවඩරෝ ආරක බාන රත්තරන් මිලි මුතු මේ කාණාගෙන කාරණ කක්ක කරගෙන ඉන්න මනුස්සයර කියනවා. උකින් එහා පැත්තේ එකක් තියෙනවා. ඒකට මේ මොකක්වත් බලපාන්නේ ඒක තමයි ප්‍රകൃතිය. ඒක තමයි ලෝකෙ වැඩියෙන් තියෙන්නේ. මේ රූප ලෝකෙ නෙඹුලා මේ පිට කරත්තලේ රණ්ඩු දරුවෝ. වීරපුඩක් ගෙවන් කරලා පස්සේ අර ලෑස්තිද කවුරුවක්වත් ලෑස්ති. අපිට ඕනේ ආපහු ඇවිල්ලා අර පරමපුරු දේ අනාගත. ඒක නිසා මේ රූප ලෝකේ සම්මතන අරූප ලෝකෙට යනවයි කියනකොට එයා නිකන් හරියට අගාධයකට අඩිය කියනවා. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් ගියොත් එයා විස්තර කළොත් ඉතින් ගියාට පස්සේ මට අරමුණක් පේන්නේ නැහැ. හැබැයි සතිය තියෙනවා. සමාධිය තියෙනවා. මොකේ ධර්ම කියන එක මට ගන්නෑ. මම ඒ අරමුණ විඳින්නෙත් නැහැ. සංඥා කරන්නත් බෑ. මම කරන දෙයක්වත් නැහැ. ඉතින් මේ මම මම නෙවෙයි කියලා සීමාවකුත් නැහැ කියලා ඕනම කෙනෙක් කියයි පිස්සු කියලා. මොන විදිහකට ඒක මේ ලෝකයට කියලා දෙන්න බෑ. ඒක කියනවා මේ ගෙම්බියක් පැටවුදාලා ඉස්කිරියෝ ඉන්න වෙලාවට ඉස්කිරියෝ ලක්ෂ ගාණක් අම්මගේ අබල් බල සතුට වෙනවා නේ අපිට අරසාව තියෙනවා අම්මා ඉන්නවා. ඉතින් බොහොම ගෙම්බි බේන්න කියලා. ඉතින් ආවට පස්සේ පැටව ගන්නවලු අන්න ඔබ කොහෙද කියලා මම කොට බිමට ගියා. ඉතින් බැලුවේ ස්ටුඩියෝ එකේ නම් අපි කොට බිමින් ඉන්න බෑ. අපි වතුර නිදි බෑ. ඔබ බොරු කියන්නේ. ඉතින් මේකේ බීලා කියලා ගාවදානේ මේ ඉන්නේ එදා කරලා තේරෙයි. කොහොමඩක්වත් දෙම්බිට බෑ ඉතිරියට කියලා දෙන්න. මේ උබේ ජීවි ජීවිතයක් තියෙන ගෙම්බට පොඩි කාලේ විතරයි වතුර ඒ නිසා මේ ගෙම්බියක් උත්සාහකරොත් ඉස්කිරියෙන් කියලා දෙන්න. අපි ටික ලොකු වුණාට පස්සේ ඔය කරවල් ඇතුළට යනවා. හැමෙන් උක්ම ගන්න පටන් ගන්නවා. පේනවා වෙනවා කියලා ආ අම්මට විශ්සු. නැත්නම් අපිට තියෙන බයි. නැත්නම් කැලලක් තියෙනවා. අන්න ඔය තමයි පුතුහාකට වෙච්ච සම්පූර්ණ ප්‍රශ්න. මුන්න විදිහෙන්වත් මේ කාම ලෝකේ බදාගෙන ඒකේ මේ ඉදන් නඩු කියාගෙන අර මේ ගෙරළු ගෙඩිය අත් කටකට කඩාගෙන අට කටකට කඩාගෙන ඒනුත් ටිකක් දෙගුරුට්ටක් තියාගෙන අත්කුළු බව වගේ හිටි අපි බෙදාගෙන අද මේ කලේ ඉවරට ඇයි මේ නඩු කියාගෙන කියන අනී මේ නතර නාඩගම මේ සංසන්දනයේ ගිය මිනිස්සු ලේස මාත්‍රයකට හරි තේරෙන්නේ මිනිස්සයා කියන්නේ මොන තරම් අමනුෂ්‍යයෙක්ද මිනිස්සයා කියන්නේ අමනුෂ්‍යයෙක් මොකද මේක යහපතට ගියේ නැති මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ මේ ත්‍රිසංගතවට පාඩ. මේ ප්‍රශ්නේ තියෙන ගියාට මේක තේරුම් ගන්න බැහැ. මොකද එහෙමම එහෙම කියන්නේ හැම උස්ම දෙකක් මැදම ওই අවකාශය තියෙනවා. අහු වෙන්නේ නැහැ. දැන් උස්ම කොහොමද කරලා තියෙන එක තමයි නටන්දරින් යනවා ගෙවෙන්නේ. ඔතන හැම හුස්මක්ම ඉවරලා ඊගාවට පටන් ගන්න ඉස්සලා තොතෙන් යනවනේ. අපි කවදාකවත් දකින්නේ නැහැ වෙනස. දැක්කත් අපි දෙකම කියනවා. කේන්දරේ වල නම් මොකද්ද ප්‍රශ්නයක් කියලා තියෙන හුස්ම දෙකක් පේන එකක් කරන්නේ. ඒක තමයි හුස්ම තමයි අපිට ඕන කරලා තියෙන්නේ. මොකද මෙතන ගියාට පස්සේ අපි අවකාශයේ සමාදන් වෙයි කියලා හිතන කවදාද එතකොට ලැබෙන ශාන්තිය සම්මහෝ නිවන කියලා හිතන තරම්. මොකද රූප ධර්මයේ කර්ෂණයක් එක නැහැ. මොකද සර්වඥයන් දකින බුද්ධාන රූපයගේ අභව ප්‍රත්‍යක්ෂ දැක්ක විතරයි. නමුත් එතන විසුමක් නැහැ. ඒකට ආවව අර දන්න දෙයකින් නහතු. දන්නේ කාන්දයි නොදන්නේ කාට වැඩි කියලා. දැන් අපි කියන්නේ something is better than nothing කියලා අපි ධර්මනේ කට කරනට කියන්නේ. අපිට something එක තමයි ඕන කරන්නේ. ඉතින් අපි හැම හැකියාවක්ම දන්න something එකට එන්නේ. ආපු ගමන් කක්කා. ආපු ගමන් ගන්න. නැත්නම් ඒ කක්කා හොදන්න පුළුවන්. ආයෙත් එක්ක කටින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දවස් හරි තේරුම් ගත්තොත් මේ ප්‍රඥප්ති දෙක ආස්තික ප්‍රඥප්ති නාස්තික ප්‍රඥප්ති ඇතිතන සහ නැතිතන දෙක අතර මේ දෙකම දුන්නට මේකේ ආස්තිකයට අධිලක තමයි විඥානයේ කුටි විඥානය මේ දෙකට බෙදලා ඇතිතනට අධික ඊගා මේක දුන්නට විඥානය සරවම් කරන ගමන් තරම් තරම් කරන තාක් මායකම් කරන තාක් අපිට තියෙන අවකාශයේ ඉන්නකොට පිටගම් ගියාවා පට වැටිලා වගේ. රේන් තල්ලු කරා වගේ. ආපහු යන්න හදනවා. දන්න රූපෙට හුස්ම නැතරනකොට පස්සේ ආයෙ හුස්ම ගන්නවා. ඉතින් ඇත්ත කියලා බලනවා කැලේ ටික ඔක්කොම තියනවාද? ගෙදර යනකොට ගිනියන්න බැරි වේද? මේකෙන් මේ යෝගාවචරය ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා මේක මගේ බොණ්ඩකමක් නෑ විඥානයේ කියන කාගේ හැටි ඔච්චරයි එයා මේ දෙකෙන් ඇති සහ නැති කියන මේ දෙක පෙන්නලා දුන්නා නැවත ආශ්ටිකත්වයට අදින එක තමයි විඥානයේ කෘත්‍යය. අපි කියනවා සුද්ධ කරපොදී ස්ට්‍රික්ට් ඇන්ඩ් රූල් කියලා කතාව පොලිටික්ස් උගන්වනවා. අපි ජාතිය වටන්න ජාතිය දෙකට බෙදලා දෙන්න ගන්නවා. ගන්නකොට සුද්ධ රූල් දෙක කරනවා. ඒ වගේ විඥානය කරන්නේ මේ රූපය රදී ඇතිදී තා නැතිදී අතර ගැටුමක් ඇති කරලා එයා කියනවා අපේ හිතට ඇතිදී සම්තිං ඉපෙද දැන් නැතිව කොච්චර කිව්වද ඒක ආපහු උස්ම ටිකක් අරගෙන බලන්න අයියේ. එහෙම නැත්නම් මේ නිකන් ඉන්නකොට බුද්ධානුස්සතිය ටිකක් කරන්න බලපන්. ඒක මෛත්‍රී භාවනා කරනවා අනුසුද්ධ කරතමක් කියන්නේ. මොනව හරි අර නැති එකේ ඇතිතනක මේ අපි මෙහෙවන ගතිය පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒක මානව මනස හඳුනා ගන්න තව තට්ටුවක් විතරයි. ඒකට පුළුවන් වුණොත් මේකට ගිනියලා පෙන්වන්න පුළුවන් මේ නැතිතන මේ ඇතිතන. ඒකට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මේ දෙකම බලලා මේ ඇති දෙයට අධින ගතිය බලන්න මෙන්න විඥානයයි කෘත්‍යය. ඇති බව නැති බව දෙකට වෙන් කරලා ආශ්‍රිතත්වයට අදින. ඉතින් අපි හිතන්න කවුරු හරි දැනගත්තොත් මේ රූප නැති අවකාශයේ අනන්ත බව හැබැයි. ඒකට සමාදම් වෙන්න පුළුවන් తాවකාලිකමක් හැබැයි නමුත් විඥානය මායක් කරන දාකල්ලා කියනවා ඕකේ හිතුවත් අසන්නයි, ඕක අනාතයි, ඕක කිසිම අඳුනුම් කමක් නැහැ කොහින් හරි ගිහිලා ආයේ ඇත්තට නැති කරන්න කියලා මෙන්න මේ විඥානයාගේ කෘත්‍ය අවබෝධ කිරීමේ අවකාශය අවබෝධ කරනට වැඩි සූක්ෂමයි. ඊට වැඩි ඉක්මවලට ඕනේ. ඉතින් දැනගන්න ඕනේ අවකාශය කොච්චර සූක්ෂමද? වැඩි විඥානීය සූක්ෂමයි තා විඥානයේ අනන්තයි කියලා. මේ කොච්චර භාවනා කරත් එහෙ මොනවාක් නැත්නම් කියනවා හුස්ම ගන්න බැරුව වගේ යනවා. අවබෝධය නැති වෙනවා අනන්‍යතාවය නැති වෙනවා කියා ගන්න බැරි වෙනවා බය වෙනවා අසරණ වෙනවා පාළු වෙනවා ඉතින් මේක උත්තර හොයන වෙනුවට මේ වැඩේ කරන්නේ විඥානයයි කියලා තේරුම් අරගත්තොත් බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා විඥානයේ අනන්ත බව තේරුම් අරගන්න කොච්චරක් අවකාශය උරු කරන්න ඕනේ ඊට පස්සේ විඥානයේ විසින් මේ ඇතිපැත්තට අදින්න හදන ගතිය කෙලෙසි මායයක් සංසාරේ සම්මුතිය ඔකේ විඥානේ විඥානේ විසින් කරන්න හදන මේ පක්ෂග්‍රාහී දේ අවබෝධ කරගන්න උත්සාහ කළොත් යම් කෙනෙක් එතෙන්ට නැවත හරියමින් මෙතන සැකයට උඩගෙඩි දෙන්න එපා දුර බලාපොරොත්තු විඥානේ අපිට මේ නැති දැනට අවගමනය කරන්න දෙන්නේ අර පැත්තටම අදින නිසා නැවත නැවතත් ගිහිල්ලා ඉන්නකොට මේ විඥාණය ඇති දෙයක මේ අදින ගතිය මගේ දෝෂයක් නෙවෙයි. ඉතින් මානව ප්‍රශ්නයක්. මම මේ උද මොන දීලා තියෙන්නේ මගේ දෝෂයකටවත් අනුපාඩකට සීනතිකමකට සතියනතිකමකට නෙවෙයි. මනස අඳුරගන්නවා. මනුස්ස මනස අඳුරගැනීමක් නිසා හොඳට බලන්න ඉන්න අවකාශයට අපහසුරපත් වෙන හැටි, විශේෂපත් වෙන හැටි, සැක ඇති වෙන හැටි, මුරුස්නගත පහළ වෙන හැටි. එහෙනම් දන්න දෙයක් නැකට ආපු ගමන් ආයෙත් සුස්මක් පැටිලා. හා යන්තම් විදර්ලියාවක දැනෙන ගතියක් තීරුම් අරගත්තොත් යාට පුළුවන් වෙනවා මේ විඥාණය තෑග්ග දුන්නට බාර ගන්න දෙන්නේ නැහැ. යනවටත් අර අවුලට යන්න හදනවා කියලා දවසක හිතනද ඒ විඥාණය ජයගත්තයි කියලා. ඒතකොට යා කරන්නේ මේ අවකාශයට ගියාට පස්සේ ඒක සමාදන් වීම තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒකට හාස්පස්නාන පොදුමයම ප්‍රකටයෙන් එක නැරගන්න එක තමයි විඥානය කුත්තිය. නිසා මම විඥානය කොච්චර කොට පෙරදුවා දුන්නා. ආනම කරන්නේ නැත්නම් විඥානය මේ බලන හැටි. මේක මේ සිද්ධියේ ලාභ ගන්න හදන හැටි. අතිරේක ලාභ ගන්න හැටි බලාන හිතියොත් නිකමට හිතන්න කාට හරි පුළුවන් වුණොත් ඒ විඥානයේ විශ්මී ආස්තික ප්‍රතිදාධින ගතිය නැති කරන්න ඇති පැත්තයි නැති පැත්තයි දෙකටම සමහිත ඇති කරනවා කියන්නේ. රූප නැති ලෝකය, රූප ඇති ලෝකය, නැත්නම් රූප ලෝකය, ශාරූප ලෝකය දෙකටම සමහිත ඇතිකරනද ඇතිකරන තරම් නොසලෙන මනසක් ඇතිකරන්න ඕනේ නම් එයාට කියන්න පුළුවන් එතකොට විඥානේ ජයගත්තයි. නැත්නම් හරයා මත් කරගත්තයි. ඒ නිසා අපේ ජීවිතයේ 50ට 50 හිටින්න ඕනේ. මේ දේවල් ආශාද ප්‍රසාද දකිමි රූප වේදනා සංඥා සහිත පැත්තක් තියෙනවා පුළු පුළුවන් තරම් භාවනා කරනකොට මේ මොනවත් නැහැ නමුත් ඒක මේක ඉක්මවල යන තරම් සැක නොකර ඒකම බහුලීගත කරන්න ගත්තොත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ විඥානය කොච්චර නපුරකම් කරා අරියාදෝට හිටියත් නම් බුදුන් අදහගෙන මේ නැස්චාර්තය ඡය වෙනකට නැති වෙනකට ශූන්‍ය පැත්තේ මම අනුග්‍රහ කරන්න ඕනේ කියලා බැලුවොත් එයාට ඇති වෙන ගුණයක් එනවා යමක් තියෙනවා කියලා කිව්වත් ඒ තියෙන දේ ඉෂේ කැක්කම ඒක ණය ඒක කෙලේශයක් ඒක මාරපාක්ෂික දෙයක් ඒක සම්මුතියක් කියලා ඒ තියෙන දේවල් පිළිබඳව ආඩම්බර වෙන්නේ ඒක මම නෂ්ටාර්ථයෙන් මොහා කරලා අදින්න ගන්න දේ කියලා ඒක පිළිබඳව ගණන් නොගෙන දෙකටම සමහිත පවත්වන්න පුළුවන් වෙලාවට ඇති දෙයක් ඇති දෙයක් නැහැ නැති දෙයක් ඇති දෙයක් නැහැ කියලා කිසිවක් නැහැ කියන එක තමයි බුදුජානනාංශය දෙන නම. ඇති දෙයක් තිබුණා කියන එකට මායා කරනකටක් විතරයි. නැති දෙය තියෙන්නේ සැකය බය මේ දෙකටම සමහිත આવොත් ඒ නැති කිංචි මේක තමක් ඇති ගන්න දෙයක් නැහැ තියෙනවා තියෙන්නේ කෙලස්. මේ පැත්තේ දෙයක් ඇත්තෙම නෑ. නමුත් ඒකට බය වෙනවා. අසරණ වෙනවා. ඉතින් මේ දෙකම සමහිතේනකොට මේ විඥානයාගේ ෂටකම මායවි ගතිය වංචනික ගතිය තේරුම් ගන්න මේ දෙක තේරුම් ගන්න පුළුවන් නම් එතන එක සමතුලිතතාවයක් තියෙනවා. අනිවාර්යයෙන්ම නිවන් දකින්න ඉස්සෙල්ලා මේක දැකලා තියෙන්න ඕනේ නැත්නම් අපිට කවදාකවත් මේ රූපයගේ තියෙන මත් කරවන ගතිය අපි බඳවන අද දින ගතිය නතර කරන්න බෑ. ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ වුණා තියනවා කියලා කිව්වට ඒක ඇති හරපද්ධතියක් නෑ. ඒක තියෙන්නේ කුස්සක්. ඒක තියෙන්නේ කොම්බේ විතරයි. මේ පැත්තේ නැති බව තියෙනවා නේද බයක් තියෙනවා. අනිත්‍ය ගතියක් තියෙනවා. මායා කරන ගතියක් තියෙනවා. ඔය දෙකටම නැති ගතියනකොට තමයි මේ පොතල් මානවයා බුදුහාමුදුරුවෝ කියන්නේ විභූත රූප සංකේත. රූප සංඥාව සම්පූර්ණයෙන්ම තියෙනවා. ලොඳ බවටපත් වෙලා තියෙනවා. නමුත් ඒකේ ගන්න දෙයක් නැත්තේ නෑ. හැබැයි ඒක තමයි රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන්, විඥාන වශයෙන් හැම පැත්තෙම පරීක්ෂා කරන්න පුළුවන් යමක් තිබුණට ඒකට ඇලෙන්නෙත් නෑ. යමක් නෑ කියලා එකත් එක ගැටෙන්නෙත් නෑ. මේ දෙකමද සම தත්ත්වයට ආවොත්සයාට මේ මමය නැති බව වැටහෙන්නේ ඇතුළත පිටත කියලා වෙන් කරගන්න බැරි ගතියක් එක්ක. මම කියන්නේ කොයි කැලේද කියලා කියන්නේ. ඒකේ උදාහරණයක් වශයෙන් කියන්නේ ගංගානම් ගඟ මුහුද දක්වා බලන ඇවිල්ලා මුහුද ඇතුළට ගියාට පස්සේ දැන් ඊට පස්සේ කියලා ගංගානම් කියන්න බෑ. ඒක මුහුද වෙනවා. ඒකට කියනවා සිලිලාරය කියලා ඊට පස්සේ. ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. ගඟේ තියෙන මිරිදී ගතිය නැති වෙනවා. කර්ධීට මිශ්‍ර වුණාට පස්සේ මොයකට පැනපු ගම ගඟ නැති වුණා. ගඟ ඇත්තට නැති වුණා නෙවෙයි ගඟේ අනන්‍යතාවය නැති වුණා. ගඟ වෙන්කොට හඳුව ගන්න පුළුවන් ගැතියි. ඒක මොහොතට දී වුණා. ආනි වගේ මේ භාවනාවේදී තමයි තේරුණා මෙතෙන් එනකම් මේ වැඩ කරන කිය මම ඉන්නවා තමයි. මම මෙතෙන් ආවට පස්සේ මම අඳුනා ගන්න බාහිර සංඥාවක් නැහැ. වේදනාවක් නැහැ. රූපයක් නැහැ. සංස්කාරයක් නැහැ. විඥානයක් නැහැ. මේ මේ චිත්තක්ෂණය විතරයි ජීවත් වෙනවා කියන්නේ. අනිත් ඔක්කොම ආංශිකයි. දෙන්නේ මොකද හැම එකම අපි කොටහරි දාන්නේ. දැන් දෙපැත්තම දානවා නැති පැත්තක් දානවා නැති පැත්තක් දානවා හැලෙන්නේ නැහැ. මේ ඒක මහා ලොකු නිවනක් ජයග්‍රහණයක් විදිහට හිතන්නේ නැහැ. මේ නැති බව. සස්තාර්ථ ගතිය කිසිවකට අපිට කියනවා ඝර්ෂණේ නැති. එහෙම නැත්නම් කියන්න පුළුවන් සමසීතෝසන් දේතු ගුණයකට ඇවිල්ලා ඉන්නවා කියලා. සමගතියද කියනවා. ආන්න මේකට පැමිණීම සර්වචනාන්තයේ ඉඳ ඉස්සරලා ඔය පුදුකාරුතරාම පුත්‍රයනි අපේ වචන වංශය නැත්නම් බෝසත්ණන් වහන්සේ ගියාට පස්සේ අකින්චඤ්ඤායතන පුරුදු කරා. පුරුදු කරලා තියෙනවා. මෙන්න මෙතෙන් යන්න පුළුවන්. ඒ සමාන ගානකින් කරලා තියෙන්නේ අහලාර කාලාව තාපසයට බුදුම හිතනලු මේ ළඟදී ආව තරුණයා එතනදී 500ට වැඩිය ඉක්මනට මේක අල්ලගත්තා. ඊට පස්සේ වල අපි කට්ටිය ටිකට බෙදාගෙන ඔයත් කුරුලෙක් වශයෙන් වැඩ කරනවා ආයතන කරලා කරනවා අපි මේ මම ගුරුතන්ගුරු දෙන්නලා කියනවා සර්වඥාන්ති බුදු විලා නැහැ. තාපසව හිටියේ එතන මේක කෙලවර වෙන්න බෑ. මේක තාම භවයේ ඇතුළේ මේ භවයේ තියෙන ඉතින් නොදැක්ක පැත්ත. මිසක් මේක තින් කුසල කවේෂි තින් සත්‍ය කවේෂි හොයන මට තමා තරම් වෙන්නේ කියලා ඊට පස්සේ තමයි උද්දකරම කුසලාවට ගියේ ආශිවමේ ආකින්චඤ්ඤායතන ඉක්මවට මම දන්නවා එතකොට ඒක නිව සංඥා නා සංඥායතන කියන තැනට යන හදනවා ඒක කියලා වෙනවා ඒකට සුමානක් විතර භාවනා කරනකොට ඒකත් අල්ලගන්න ඉතින් මේ අජිත මාර්ගය නේ පෝසාල මානවකයා ඒ වගේ ධර්මයකින් එයා ඇවිල්ලා තියෙන භාවනා ටික තරකට භාවනා කරන පණකට අරමුණ දැක දැක දැන දැන ගිවන් කරලා ඒකත් හොඳට පටල කරගන්න. හොඳ සමතුලිතතාවයට අරගෙන දැන් යන්නේ කොයි අතට යන්නද? මේක ඥානයක්ද මේක පටලවිල්ලක්ද කියලා. ඒක තමයි මුසජනන්ත ළඟට ඉල්ලහන්නේ විභූත රූප සංනිශ්චය. තබ්බකාය පහානිය. රූප සංඥා සම්පූර්ණව නැති වෙනවා. රූප වේදනා සංඥා සංඛාර වශයෙන් කියන මේ පංචස්කන්ධය කිසිනකත් ඇඟිලි ගන්න බෑ. ඒ වගේම අච්චත් බයිත් වෙන සුකුත් නැහැ. මේ මම මේ මම නොවේ කියලා වෙනසක් හත්තෙත් නැහැ. නැත්ති කිච්චපසතෝ බලලා කියන්න මේ රූපයක් දැක්ක වේදනාවක් දැක්ක සංඥාවක් දැක්ක කියලා කියන්න දෙයක් හත්තෙත් නැහැ. අන්න මේක මේ ඥානයක්ද මේ ඥානය පිළිබඳව මම වාක්‍යයක් විවරන්නේ මේ කෙනා මට යොමු කරන්නේ කොහොමද? ඊගා පාරම්පරික මොකක්ද? දැන් මොකද්ද කරන්න ඕනේ කියන එකයි මේ මානව යන ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නේ හේතට තියෙන්නේ. අපි උත්සාහ කරේ මේ පොහල් මානක ඇතුළේ පෙන්වන්න පුළුවන් චිත්‍රය අපිට කොච්චරක් අපේ අත්දැකීම හරහා කිතු කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අහුවට පස්සේ බුදු දානහාට මේ ප්‍රශ්න තේරුම් ගන්න අටවචානේ මාසලා කීප විදිහට මේක අකී සංජායතනය නම් බුදුරජාණන්සේ දෙන උත්තරෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දෙන්නතර සංවේදනයක් වෙලා තියෙනවද? ඒ අනුව පෝසාමානකට ප්‍රශ්න උත්තරේ ලැබුණාද? ඊට පස්සේ ලැබිච්ච උත්තරේ මේ අවුරුදු 2600 පස්සේ අපි මේ සාකච්ඡා කිරීමෙන් අපිට ලැබෙන ඵලය මොකක්ද කියලා අපිට ඉස්සරහට මේ සර්වඥාන්සේ දෙන උත්තරේ තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒකට සාදර වෙමු. හෙට දවසේ තියෙන ධර්ම දේශනාවට ඉතින් මේකක්වත් බල ඇහිීමෙන් සාහනකුත් කටයුතු කිරීමෙන් යම් කිසි කෙනෙක් මේ විදිහට රූප කර්මස්ථානයේ පිළිබඳව සුදුරුභාවයකට දක්ෂභාවයකට කර්ම නිබාවට ඇවිල්ලා තියෙනවනම් ඒකට කරුණාකරලා මේ තමන්ගේ පෞද්ගලික ඥාන චින්තාමය ඥාන දාලේ පහරස්කම් නැතුව ඒකට හේමම සම්පූර්ණයෙන්ම ඒ කේවින වැඩ පිළිවෙලට වය වෙන වැඩ පිළිවෙලට නිරුද්ධ වෙන වැඩ පිළිවෙලට පටිනස් වගේ නිසා වැඩ පිළිවෙලට විරාග ධර්මය කියලා හිතා ගන්න. නිරෝධ ධර්මය කියලා හිතා ගන්න. අන්නේ විරාග ධර්මයේ ලෝකේ ධර්මතාව ශ්‍රේෂ්ඨම ධර්මයේ. අන්නේක ඉදිරියට تعلق කරනකොට අනිවාර්යම සැකයක් එනවා. අන්නේ සැකේ නැත්නම් නිසිත. අන්නේ රැකේ නැත්නම් සතිය වඩා. අන්නේ සැකේ නැති කරන්නේ අපි උදාහරණ උත්තරෙන් වාසලා කරේ සද්ධාව ඇති කරන්නේ. ඒ ඇති කරගෙන මේ විකටම අනිකුත් ඉන්න භාවනා කරනකට ආදර්ශයක් වශයෙන් මේ හැටිදී නොසැලී චපලනෝයි කම්පනෝයි ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒක තමයි බුදු දන්වාස අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා අපි එක එක කෙනෙක් වශයෙන් සාමික වශයෙන් තත්ස්ථානය ගනිමු අපි මේ කරගෙන යන වැඩේ තවදුරටත් ඉදිරියට ගෙනියන්න ශ්‍රද්ධාව පිණිස පත්‍ය පිණිස තීල වර්ධනය පිණිස අත්‍යවශ්‍ය ධර්මදේශනාවක සීහේතු වාසනා වේවා කියලා දිස්ත්‍රා පිටවගෙන ඒ අධිෂ්ඨානය සමග දවසේ ධර්මදේශනාව මෙතන સમાપ્ત කරනවා ශිළු දිනාටම සැලසීම දා වේවා කියලා ප්‍රාර්ථනා බැපි සුමත්වර විනාඩියක් දෙකකට කාලයක් ගත බලාපොරොත්තු වෙනවා එක්තාවතාචාදී ගාථා රැග් ගහනවා කිරීමේ අපි උපයාල ප්‍රසප්පයා ගන්න දුසීලු කුසල් සීල ලෝක සත්වාචීතපත් ඒවා කියන මුදිතා ශීර්ෂේ අනුමೋದනා ශීර්ෂේ මේ සම්ප්‍රදාන කුල ගාථා ලක්ෂා සංජායනා කිරීමට ඉත්තාරතාචරම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ඒවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාරතාචරම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්ඛාතාචම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා චුම්මඨා දීවානාගාමහිතිකා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආ පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම අරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝති ඉදං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු ආවිනි උපාරපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන කාමී බාල සමාදෝ සතං සමාදෝ හෝතු ආව නිබ්බානපත්‍ය සාදු සාදු සාදු ඕකාන්ත වන්දාමි බන්ති සෝපස්සිතා Thank you. සාදු සාදු අනුමෝදාමි කමරාමි කමිතබ්බං සෝපච්චිත්තා සෝපච්චිත්තා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධර්මා වඩ්ඩಂತಿ ආයුවන්තු සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සාදු සාදු